ලුණුවට්ටුව රජගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ ග්‍රන්ථමාලා අංක 2 කටිනය සම්පාදනය හා පිටකවර නිර්මාණය පූජ්‍ය ගල්ගමේ ශාසනසිරි ස්වාමින් වහන්සේ ධර්ම දානයේහි උතුම් පරමාර්ථය ධර්මඥාන මාර්ගඥාන පලඥාන පිළිවෙලින් නිවන් අවබෝධයෙන් කෙලෙස් කිනි නිවී සංසාර විමුක්තිය පිණිස උපහාරය හා ආශිංසනය උතුම් ශීසත් ධර්මය ආબોධ කරගෙන දේශනා කරමින් තමන් වහන්සේ පළමුව හික්මේ අන්‍යයන් හික්මවීම සඳහාම විනය පනවා වදාලා වූ තථාගතයන් වහන්සේටත් ශ්‍රී සත් ධර්ම රත්ණයටත් ආර්ය මහා සංඝ රත්ණයටත් පූර්වාචාර්යන් වහන්සේලාට සහ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට මෙම දහම් පඬුර උතුම් උපහාර පූජාවක් වේවා. රජගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ත්‍රිපිටක පෙළ අටුවා පොත් ග්‍රන්ථ පූජා කළ සමදනාගේද මාගේ කුණකය පෝෂණය කරමින් ජීවිතය පවත්වා ගනිමින් මෙසේ දහම් පොත් ලිවීමට ආධාර වෙමි. සිව්පසයෙන් උපස්ථාන කරන්නා වූද මෙම දහම් ග්‍රන්ථය ධර්මකාමීන් අතරපත් කිරීම දක්වාම කටයුතු කළා වූද ධර්ම දානය සඳහා නමසුරුව ධනය පරිත්‍යාග කළා වූද මෙම දහම් පොත කියවා ප්‍රයෝජන ගනිමින් නුවණින් පින්කම් කරන සමගයේ නිවැරදි දැහැමි වූ සම්්‍යක් සංකල්පනා මුදුන්පත් වේවා පරම සත්‍යෙම අවබෝධ වේවා නිවන් මඟ වැටහේවා සියලු දුකින් මිදේවා අමා මහ නිවනම ලබත්වා ඒ සඳහා ඔබ සෑම දිනාට හොඳ නුවණ පහළ වේවා පොත ගැන යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛං සන්තං කරිස්සති යමෙක් මේ ධර්ම විනය නම් වූ බුද්ධ ශාසනයෙහි අප්‍රමාදව කටයුතු කරන්නේ නම් නැවත නැවත ඉපදදිරා මැරෙමින් යන සංසාරය දුරු කර දුක් කෙරවර කරන්නේය මේ උතුම් බුද්ධ ශාසනය පරිදි කටයුතු කිරීමට නම් ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් තිබිය යුතුයමය. එසේ දැනීමක් ඇතුව කරන සෑම පුණ්‍ය කර්මයක්ම මහත්ඵල මහානිසංස වේ. කලකට පෙර තිසරණ පත්‍රයට අප විසින් ලියන ලද ලිපි කිහිපයක් කියවා ඇති ධර්මසේන නැමැති සත්පුරුෂ පින්වතෙක් එවන ලද ලිපියද සිහිපත් කරගෙන බොහෝ දෙනෙක් ඊතා උවමනාවෙන් කරන කටන පින්කම ගැන තේරුම් ගත හැකි ලෙසින් දැනගත යුතුම කරුණු ඇතුළත් කර මේ පොත සම්පාදනය කළෙමි. මේ පොත කියවා මෙහි ඇති දේ නිවැරදිව වටහා ගතහොත් ඔබට විනයානුකූලව නිවැරදි වූ වටිනා මහා පින්කම කර ගැනීමට මඟ පෑදේ. මෙහි ඇති සියලු කරුණු ත්‍රිපිටක පෙළ අටුවාවන්ට අනුවම සරලව ලියා ඇත. නොවැටහෙනා කරුණු වෙතොත් විනයදර උතුමන් වහන්සේලාගෙන් අසා දැන ගැනීම මැනවි. පෙරවදන අසාධාරණ මඤ්ඤ සංඅචෝර හරනෝ නිදී කෛරාත ධීරෝ පුඤ්ඤානි යෝනිධේ අනුගාමිකෝ නිදිකණ්ඩ සූත්‍රය තුන්ලව කිසිම රජ සොර සතුරු දෙවියන් තවත් පැහැරගත නොහැකි ගිනි ජල ආදී කිසිම විපතකින් විනාශ නොවන අනුගාමික නිදානය නම් වූ දාන ශීල භාවනාදී කුසල පුණ්‍ය සම්භාරයන් ධීර වීර ඥානවන්තයා විසින් රැස් කරගන්නේ යනු ගාථාවේ අදහසය නිවන දක්වාම යන පාරමී ගමනේදී අතීත භව සංසාරයේදී හෝ ඇති ආනන්තරීය කර්ම ප්‍රවෘත්ති විපාක වාර හැර අනෙකුත් අතීත අකුසල කර්ම විපාකයන් යටපත් කළ හැකි වූද එවැනි අකුසල කර්ම විපාකයන් විසින් කිසිසේත් යටපත් කළ නොහැකි වූද මහා බල සම්පන්න කුසලය නම් විනයානුකූලව සිදු කෙරෙන කටින චීවර පූජාමය මහා පුණ්‍ය කර්මයයි. මහා පොළොවෙන් කම්පා නොවන මහා මෙරෙමින් නොසැලෙන දියමන්ති පර්වතයෙන් නොමිදෙන බලවත් කුසලය නමින් කටිනය හඳුන්වන්නේ ඉහත දැක්වෙන තේරුමටය. කටින පූජාව ගැන ඊටමත් සුවසේම අවබෝධ කළ හැකිසේ කටිනය පිළිබඳව සවිස්තරව දැක්වෙන මෙම දහම් පොත අතිශයින්ම ප්‍රශංසනීයයි. ඒ නිසා මෙය එක් වරක් නොව බොහෝ වර කියවා නොවැටහෙන තනක් ඇතොත් කත්‍රෝන් වහන්සේගෙන් විමසා දැන නිවැරදි ලෙස විනයානුකූලව කටින පූජාවන් සිදු කරගෙන නිවනතෙක් භවයක් පාසා පිහිටවනසේ කටින පූජාවන් මගින් කටින පූජාමය පුණ්‍ය නිදාන ඉදං කරගනිත්වා අතිශයින් ප්‍රයෝජනවත් වූ එසේම විශේෂයෙන් ප්‍රශංසනීය වූ මෙම දහම් පොත සම්පාදනය කළ පූජනීය ගල්ගමුවේ ශාසන ශ්‍රී ස්වාමින් වහන්සේට රතනත්‍රානුභාවයෙන් නිදුක්ව නිරෝගීව සුවස්පත්ව වින්සත් සත වර්ෂාධික කාලයක්ම දීර්ඝාසී සම්පත් අත් වේවා සංකල්පනා සියල්ල සමුර්ධ වී සුවසේම පතන බෝධියෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා පොත මුද්‍රණය කොට ධර්ම දානය සඳහා දායකත්වයේ දරූ පුණ්‍යකාමී සමටත් ආයුරාෝග්‍ය ආදී සැපත් දෙලව සුබසිතත් ශාන්ති ලක්ෂණ නිර්වාණ සම්පත් අත් වේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මෙයට මෙතැති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායානුබද්ධ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමාධිපති මහෝපාද්‍යය අනුනායක දුරන්දර පූජනීය නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ ශ්‍රී ඥානාරාම විවේකාරාමය මීතිරිගල නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස ආරම්භය චීවර කන්දකය කටිනය පිළිබඳව නිවැරදි අවබෝධය සඳහා වූ මෙම අගනා ධර්ම ග්‍රන්ථය කටිනයේද චීවරයක් බැවෙනුත් බුදුසසුන තුල භික්ෂූන් වහන්සේලාට චීවර ලැබීමට හේතු වූ චීවර පූජාව ආරම්භ වූ සැටිද මුලපටන්ම එහි නිදානයේ දැක්වීම වශයෙන්ද මෙතුලින් රසවත් වටිනා කතා දැන ගැනීමට ලැබීම හා එම කතා වස්තුව ඇතුලින් ගත යුතු ඊට වැදගත් ආදර්ශ ඇති බැවිනුත් මෙසේ මහා වග්ගපාලි විනය ග්‍රන්ථයෙහි ඇදී චීවරක් කන්දකයෙන් ආරම්භ කරම්හ. එක් කාලයක අප භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි පිහිටා ඇති මගධ දේශාධිපති බිම්බිසාර මහරජතුමා විසින් පූජා කරන ලද වේළුවනා රාමේ නමින් ප්‍රකට වූ රාජකීය උයනෙහි වැඩ වාසය කළසේක. එකල්ලි විශාලාව ඊතා සමෘද්ධමත් වූ ශාස්ත්‍රීයකව පැවති නුවරකි. ලිච්ඡවී රජපෞල් 7707ක්ද එපමණ වූම ප්‍රාසාදද පොකුණු ආදියෙන්ද යුක්ත වූහ. බරණැස් නුවර බක්මඩාත් රජපරපුරයෙන් පැවතගෙන එන ආවා වූ මොවුන්ගේ මුල්ම දෙපළ එක මව් කුසෙහි උපන් සහෝදරයන්ය. මොහු වෙනත් ಜಾති හා ගෝත්‍රික අය සමග මිශ්‍ර නොවි ඔව් නොවුන්ම ආවාහ විවාහ කරගනිමින් පැවති අතර ක්‍රමයෙන් පිරිස වර්ධනය වීම නිසා තුන් වතාවක්ම පවුරු බැඳ විශාල ප්‍රදේශයක පැතුරුණු බැවින් විශාලා මහනුවර නමින් දඹදිව තලයේහි ප්‍රකට වූ සමෝහාණ්ඩු ක්‍රමයට රටපාලනය කළෝය. ලිච්ඡවීන්ගේ පිරිහීම මේ අයගේ සමෘද්ධිමත් බව වර්ණවත් බව දේහ සම්පත්තිය සහ ඉසුරුමත් බව කොතෙක්ද කියතොත් මහණෙනි තවතිසා දෙව්ලොව දෙවියන් දැක නැත්නම් මේ ලිච්ඡවීන් දෙස බලන්නේ යයි දිනක් භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට වදාරා ඇත. පසු කාලයේ ඉසුරු මදයෙන් තරුණ මදයෙන් බලමදයෙන් මත්වී දුස්චරිතවල යෙදීම නිසා මහා පරිහානියටපත් වූහ. දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය යන උවදුරු වලින් පීඩා විඳ සෝතාපන්න ආර්ය ශාවකයෙක් වූ බිම්බිසාර මහරජතුමාගේ යහළුවෙක් වූ මහාලී ලිච්ඡවීතුමාගේ උපදෙස් පරිදි 500ක් මහරහතන් වහන්සේලා සමග භාග්‍යතුන් වහන්සේ වඩමවාගෙන පිහිට සලසා ගත්තත් මුල් යුගයේ තිබුණු ශ්‍රී විභූතිය නැවත කිසිදාක ඇති නොවි. අද ඊටමත් නොදියුණු තත්වයෙන් පවතී. ඒද හේතුඵල ධර්මතාවයේ ප්‍රතිඵලයයි. ඉසුරු මදයෙන් මත්ව සිල්වත් භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට පවා ඔවුන් විසින් කරන ලද නොහොඹිනා නොකටයුතුකම් විනය පිටකෙහි සඳහන්ව ඇත. පසු කාලයේ බුදුබණ ආසා පැහැදී තෙරුවන් සරණ ගොස් සසුන්ගත වී රහත් භාවය ලැබූ අම්බපාලී ගණිකාව වාසය කළේ මේ විශාලා මහනුවරයි. නැටුමට, ගැයුමට, වාදනයට දක්ෂ සුරූපී තරුණියක් වූ මෑගේ ඇසුර ලැබීමට දිනකට රන් කහවණු 50ක් වැය කළ යුතු විය. රජගහනුවරින් විශාලා මහනුවරට ගියා වූ පිරිසක් මේ තොරතුරු දැනගෙන නැවත ආපසු රජගහ නුවරට ගිය කලෙහි එහි පාලකයා වූ බිම්බිසාර රජතුමාට දැන්නීමෙන් පසු රජගහ නුවරත් ශාලවතී නම් සුරූපී තරුණියක් ගණිකා තනතුරෙහි තබන ලද්දේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිවය. ශාලවතී නම් වූ ඇය නැටුමට ගැයුමට වාදනයට ඉතාමත් දක්ෂ තැනැත්තියක් විය. දිනකට ඇයගේ ඇසුර ලැබීමට කහවණු සියයක් අය කළාය. ජීවක උපත. කල්ගත වන විට ඇයට පිරිමි දරුවෙක් ලැබී කසල ගොඩකට දමන ලදී. මහා පිං ඇති දරුවෙක් වූ බැවින් කිසිදු අනතුරක් නොවි බලු කපුටන් විසින් ආරක්ෂා කරන ලදී. බිම්බිසාර රජතුමාගේ පුත්‍රයෙක් වූ අබහෙනන් වූ රජකුමාරයා රාජ්‍ය සේවයට යන කල්හි මේ දරුවා දැක ජීවත් වේදය ඇසූ විට ජීවති දේවාති දේවයන් වහන්සේ ජීවත් වේ යයි පිළිතුර ලැබූ බැවින් ජීවකයයි නම් තබා ඔහු රැගෙන ගොස් රජ කුමාරයා විසින් පෝෂණය කළ බැවින් කෝමාර භච්ච ජීවක නමින් ප්‍රකට විය. තරුණ වියට පත් වූ ජීවක තුමා තක්ෂිලා නුවරට ගොස් සත් වසරක් වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන අවසානයක් නොදැක ඇදරතුමාගෙන් ඒ ගැන විමසූ විට තක්ෂිලා නුවර හාත්පස යදුනක් ප්‍රදේශය ඇතුළ ඇවිද. බෙහෙතට නොගන්නා ලද යම් දෙයක් වෙතොත් රැගෙන ලෙස නියම කරන ලදී. ජීවක තරුණයා ගොත් සොයා බලා බෙහෙත් සඳහා නොගන්න කිසිවක් නොදැක. ඒ බව ඇදරතුමාට පැවසුවේය. ඇදරතුමාද දැන් ඔබේ වෙදකම ඉගෙනගෙන අවසන් කියා යාමට අවසර දුන්නේය. ඇදෘතුමාට වැඳ අවසන් අවසර ගත්තා වූ ජීවක තරුණයා ආපසු එන ගමනේදී තමා උගත් වෛද්‍ය ශිල්පය දක්වා මුදලක් ඉපයීමට සිතා විමසා බලූ විට ශාකේත නුවර සත් වසරක් පුරා සුවන වූ හිසෙහි ආබාධයක් සහිත ආබාධයෙන් පෙළෙන සිටු දේවියක් ගැන අසන්න ලැබී එම සිටු මාලිගය සොයා ගියේය වැඩිහිටි පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන්ට බොහෝ ධනිය දී සුව කළ නොහැකි වූ මේ රෝගය මේ තරුණයෙක් කෙසේ සුව කෙරේ දැයි කියා සිටු දේවිය විසින් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලදුව මා විසින් ප්‍රතිකාර කර සුව වූ පසුව වැටුප් ගෙවන්න යයි ජීවක තරුණයා පැවසූ පසුව සිටු දේවිය ඒ සඳහා කැමති වූවාය. අනතුරු සිට දේවිය උඩුබැලිය අතට නිදි කරවා බෙහෙත් යොදා ගිතලින් නස්න කරන ලදී. නාසයෙන් මුඛයට ගලාගෙන ආවා වූ ගිතෙල් පඩික්කමට දමා ඒවා පුළුන් කැබැල්ලකට ගන්න ලෙස සිටු දේවිය විසින් සේවිකාවට පැවසුවාය. ඉවතලන ගිතෙල් ටිකටත් ලෝභකම් කරන මෙතුමිය මට කෙසේනම් වැටුප් දෙයදයි ජීවතුතුමාට සිතුනේ. මුහුණෙන් ඒ බව තේරුණ බැවින් ගිහිගේ වාසය කරන අප විසින් අර පරිස්සමෙන් කටයුතු කළ යුතුය. මේ ගිතෙල් ටික පහන් දැල්වීමට හෝ දාසියකගේ පාදයේ ගැල්වීමට ගත හැකිය. ඔබට ගෙවිය යුතු වැටුප අඩුවක් නොකර දෙන්නම් යයි සිටු දේවිය කීවාය. මෙසේ සත්වසරක් පීඩා විඳීම හිසේ ආබාධයක බෙහෙතින් සුව විය. එයින් සතුට වූ සිටු දේවිය විසින් කහවණු 4000ක්ද සිටුතුමා විසින් කහවණු 4000ක්ද පුත්‍රයා විසින් 4000ක්ද ලේලිය විසින් 4000ක් යයි 16 දහසක් සමග 16ක් සහ අශ්ව රථයක්ද දෙන ලදී. එම ප්‍රථම වැටප ලබාගෙන ගොස් තමා පෝෂණය කළාට කලගුණ සිහි කර බෝධි රාජ කුමාරයාට එය දුන්නේය. ඔහු එය නොගෙන ඔබම තබා ගන්නයි කියා මේ නුවරම ගයක් සාදා ගන්නයි බෝධිරාජ කුමාරයා උපදෙස් දුන්නේය. මේ කාලයේ බිම්බිසාර රජතුමා බගන්දරා රෝගයෙන් පෙළේ. බගන්දරා යන ගුදමාර්ගයේ ළඟ සිදුරු වී ලේ වහලේ වන රෝගයකි. මේ නිසා රජතුමාගේ ඇඳුම් නිතර ලෙයින් තෙත් වේ. ඒ දකින්නා රජතුමාගේ පරිවාර ස්ත්‍රීහු විහිළු කරති. අපේ රජතුමාට ඔසප් වෙලා තව ටික කලකින් දරුවෙකුත් බිහි කරાવી යනුවෙන් උපහාස කරති. මේන් ලැජ්ජාවෙන් පීඩා විඳි රජතුමා ජීවකතුමාගේ දක්ෂකම ගැන අසන්න ලැබී. එතුමාගෙන් වාගෙන ප්‍රතිකාර කරවා සුවය ලැබී. එයින් සතුටු වූ රජතුමා තමාට උපහාස කළ පරිවාර ස්ත්‍රීන් ආභරණ වලින් සරසවා එම ආභරණ ඉවත් කරවා ඒ සියල්ලම ජීවක වෛද්‍යතුමාට දෙවීය. එහෙත් එතුමා ඒවා ප්‍රතික්ෂේප කර දේවයන් වහන්සේ මගේ මේ උපකාරය පමණක් සිහි කරන්නයි කීවේය. එයින් බොහෝසේ සතුට වූ රජතුමා අඹ උයනක් ගයක් සහ ආයබදු ලැබෙන ගමක්දී රජතුමාටත් බුදුරජාණන් වහන්සේට හා සංඝයා වහන්සේලාට ප්‍රතිකාර කරන ලෙස නියෝග කළේය. එම කාලයේ රජගහනුවර සිටුතුමාටත් වසර 7ක් පමණ පැරණි වූ හිසේ ආපාදයක් විය. ප්‍රතිකාර කර දක්ෂ වෛද්‍යවරු විසින් අතහැර දමන ලදී. සිටුතුමා දින සතකින් මැරෙන බව වෛද්‍යවරු පිරිසක් පැවසූ අතර තවත් පිරිසක් පැවසුවේ දින පහකින් මරණයට පත්වන බවයි. පසුව ජීවක වෛද්‍යතුමා කැඳවා පරීක්ෂා කර බලා එක් ඇලයකින් සත් මාසය බැගින් හා උඩුබැලිය අතර සත් මාසයක් සිටිය හැකිනම් සුව කළ හැකි බව ජීවකතුමා විසින් දන්වන ලදී. වසර ගණනාවක් විදි වේදනාව නිසාම එසේ සිටිය හැකි බවත් සුව කළහොත් තමාද 16ක් වී සියලු වස්තුව පවරා දෙන බව සිටුතුමා පොරොන්දු විය. අනතුරුව ජීවකතුමා සිටුවරයා නොසෙල්ලෙන ලෙස ඇඳක බැඳ තබා ඊට ආසියුම් ලෙස හිසට ශල්‍ය කර්මයක් කර පණුවන් දෙදෙනෙක්ගෙන පෙන්වීය. වෛද්‍ය ඥාණයෙන් කුඩා පණුවා දුටු වෛද්‍යවරු සිටුවරයා දින 7කින් මැරෙන බවත් ලොකු පණුවා දුටු අය දින 5කින් මැරෙන බව පැවසූ අතර පණුවන් ඉවත් කිරීමට නොදන්නා බැවින් ප්‍රතිකාර කිරීම අතහැර දැමුවහ. දින 5කින් හෝ 7කින් මැරෙන්න සිට සිටුවරයාගේ හිසට ශල්‍ය කර්මයක් කර සති තුනක් ඇතුළත ජීවකතුමා විසින් සුව කළේය. සිටුතුමාගේ සිතට ධෛර්යය ලබා දීම සඳහා සත් මාසය බැගින් එක ඉරියව්වකින් සිටීමට පොරොන්දු කරවාගෙන සතිය බැගින් එක් ඉරියව්වෙන් ඉන්න සලස්වා පණුවන් විසින් කාදමා තිබූ හිස්මලය ප්‍රකෘතිමත් කරන ලදී. සිටුතුමා විසින් පොරොන්දු වූ පරිදි සියලු වස්තුව පවරා දී තමාද 16ක වීමට සූදානම් වූ විට රෝගීන් සූරාකන අවස්ථා වාදියෙකු නො වූ ජීවකතුමා එය ප්‍රතික්ෂේප කර මිලකල නොහැකි ජීවිතයක් රැකදී තමාට ලක්ෂයක් හා රජතුමාට ලක්ෂයක් යයි ලක්ෂ දෙකක් පමණක් එම කෝටිපති සිටුවරයාගෙන් ලබා ගත්තේය. එමෙන්ම බරණැස් නුවර සිටු පුත්‍රයෙක් ලෙඩ වී නිසි පරිදි ආහාර පානගත නොහැකිව සිරුර වැහැරී සිටි අතර ඔහුව ජීවකතුමා වෙත යොමු කළේය. තමා ඉගෙන ගන්නා ලද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව රෝගිය කුමක්දයි නුවණින් දැන ශල්‍ය කර්මයකින් ඔහුගේ කුසපලා විවෘත කර ගැටගසී තිබූ බඩවැල ඔහුගේ බිරිඳට පෙන්වා එම ගැටය ලිහා කුසට මැසුම් යොදා ඔහුද සුවපත් කළේය එම සිටු පුත්‍රයා කරණං ගැසීමට පුරුදු වන කාලයේ බඩවැල ගැට ගැසී ඇත එම ප්‍රතිකර්මයෙන් ජීවකතුමා විසින් දහසේ දහසක් උපයා ගන්නා ලදී ඒ වන විට උදේනරුව රජකලේ පජ්ජෝත රජතුමා. අශෝක කුමාරයා චණ්ඩාශෝක වූවා මෙන්ම ෂඩපරුෂ ගති ඇති නිසා මේ රජද චණ්ඩ පජ්ජෝත නමින් ප්‍රකට විය. මේ රජතුමා පාණ්ඩු රෝගයෙන් පීඩා විඳමින් සිටියේය. ජීවකතුමාගේ දක්ෂකම දැනගත් රජතුමා ජීවකතුමන් ගෙන්වා ප්‍රතිකාර කරන ලෙස දැන්වීය. රජුගේ රෝගයට එළඟ තෙල් යෙදිය යුතුයමයි. එහෙත් රජතුමාට එළඟ තෙල් අප්‍රසන්නයි. රජුගේ පරුස බව දන්නා වූ ජීවකතුමාට උපායක් යෙදීය. තමාට නැකත් යෝග බලා බෙහෙත් සොයා ගැනීම සඳහා අවශ්‍ය වේලාවට අවශ්‍ය දොරටුවකින් කැමැති වාහනයකින් යාමට හා ඒමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීය. ජීවකතුමා ගිතෙල් රස හා සුවඳ නොදැනෙන පරිදි ඖෂධ යොදා බෙහෙත බීමට සලස්වා වේගයෙන් ගමන් යා හැකි රජතුමාගේ ඇතින්නක් පිට නැගී වහා පැන ගියේය. ටික වේලාවකින් කුස තුල බෙහෙත ක්‍රියා කරන විට උගුරට ගිතෙල් රස ඒම නිසා කෝප වූ රජතුමා තමා රවටා ගිතෙල් පෙවූ බව බැවින් ජීවකතුමා ඝාතනය කිරීමට සිතා ඔහු සෙවීය. ඒ වන විටත් එතුමා බොහෝ දුර ගොස්ය. පසුව ඊතා වේගයෙන් ගමන් යා හැකියි. දාසයෙකු ජීවකතුමා අල්ලා ගැනීමට යවන ලදුව අතරමඟදී හමු වී රජතුමා ඔබව කැඳවන බව දැන්නෝ විට දැන් රජතුමා කෝපව සිටින නිසා තමාව ඝාතනය කිරීමට ඉඩ ඇති බැවින් තමා නොයන බවත් රජතුමා සුවපත් වන බව දන්වන්න යයි කියා ඇතින්න 16ට බාරදී ජීවකතුමා රජගහනුවරටම පැමුණුණේය. පසුව රෝගය සුව වී සතුට වූ රජතුමා ජීවක වෛද්‍යතුමාට ෘතෝපකාර කිරීම සඳහා කැදෙව්වත් ඔහු නොගියේය. පසුව තමාට ලැබුණු සිවිරටෙහි වියනලද ඊතා වටිනා වස්ත්‍ර යුගලයක් තෑගි වශයෙන් රජු විසින් එවන ලදී. එම වටිනා වස්ත්‍ර යුගලය තමාට වඩා සුදුසු බුදුරජාණන් වහන්සේට සිතූ ජීවකතුමා ඒවා තැන්පත් කර තැබීය. මේ වන විට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ වාත පිත සෙම යන දොස් විසම වී බෙහෙත් අවශ්‍යව තිබිණි. ආනන්ද සාමින් වහන්සේ විසින් දන්වන ලදුව මහනෙල් මල් මිටි තුනකට බෙහෙත් යොදා ඒවා ඉඹින්න සලස්වන ලෙසත් ඉන්පසුව 30 වතාවක් විරේක වරණ බව කියා ජීවකතුමා විසින් ආනන්ද ස්වාමින් වහන්සේට දෙන ලදුව කී පරිදිම පිළිපැද භාගතුන් වහන්සේ සුවපත් වූසේක ජීවකතුමාගේ වරය අනතුරුව බුදුරජාණන් වහන්සේගේ සුවපහසු විමසා බැලීමට ජීවකතුමා පැමිණියේය පැමිණ වන්දනා කර තොරතුරු කතා කිරීමෙන් පසුව වරයක් ඉල්ලුවිය. එවිට ජීවකය තථාගතයන් වහන්සේලා වරප්‍රසාද දීම ඉක්මවා සිටින්නෝයයි භාගතුන් වහන්සේ වදාළසේක. භාග්‍යවතුන් වහන්ස මාගේ වරය කැප වූ සුදුසු දෙයකි. නිවැරදි දෙයකිය ජීවකතුමා නැවතත් ඉල්ලුවිය. මේ වන විට භාග්‍යවතුන් වහන්සේ සහ සියලුම ස්වාමින් වහන්සේලා සොහොන් ආදී තැන්වලින් ලබා ගන්නා වූ පාංශුකූල සිවුරම පොරවනසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ වස්ත්‍ර දෙක පජ්ජෝත රජතුමා විසින් තෑගි වශයෙන් එවන ලද්දක්. මට අනුකම්පාවෙන් මේ වස්ත්‍ර පිළිගන්නාසේක්වා. ස්වාමින් වහන්සේලාටද ගිහි අය පුදන සිවුරු පිළිගැනීමට අවසර දෙනසේක්වා. පළමු චීවර පූජාව. භාග්‍යවතුන් වහන්සේ ජීවක වෛද්‍යතුමාට ධර්ම කතාවෙන් සතුටු කරවා භික්ෂුන් වහන්සේලාට අමතූසේක. මහණෙනි, ගිහි අය පුදන ජීවර වස්ත්‍ර පිළිගැනීමට අවසර දෙමි. එහෙත් ලැබෙන දේෙන් සතුට වීම උතුම්ය. මේ අයුරින් මේ බුදු සසුනට පළමු චීවර පූජාව ජීවකතුමා කළ අතර විශාකා මහා උපාසිකා සිටු දේවිය විසින් පළමු වැසිසලු පූජාවද පළමු මතක දාණය බිම්බිසාර රජතුමා විසින් සිදු කරන ලදී. මේ සිද්ධියෙන් සැදැහැති නුවණැති බොහෝ දෙනා පින්ඵල අපේක්ෂාවෙන් බොහෝ චීවර පූජා කළෝය. කල්යන විට සීතලට පොරවන පොරෝනාද බිමට අතුරන ලද පළස්ද පූජා කරන ලදී. කසී රජතුමා විසින් කහවණු 500ක් වටිනාකම ඇති කම්බිලි වස්ත්‍රයක් ජීවකතුමාට එවන ලදුව ඒද තමාට බොහෝ කල හිතසුව පිණිස වේවායයි බුදුරජාණන් වහන්සේටම පුදන ලදී. එය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කම්බිලි වස්ත්‍ර පිළිගැනීමට අවසර දෙන ලදී. මේ කාලයේ වන විට ස්වාමින් වහන්සේලාටද විවිධ වර්ගයේ වස්ත්‍ර පූජා වශයෙන් ලැබුණු අතර මේවායෙන් සුදුසු නොසුදුසු වස්ත්‍ර මොනවාදයි විමසූ විට කොමනම් වූ වස්ත්‍රද කපු වස්ත්‍රද හන නූලෙන් වියන ලද වස්ත්‍රද පට වස්ත්‍රද කම්බල වස්ත්‍ර සහ මිශ්‍ර නූල් වලින් වියන ලද වස්ත්‍රයයි වස්ත්‍ර ඡය වර්ගයක් සුදුසු බව බුදුරජාණන් වහන්සේ වදාළසේක. ඉන්පසු ගිහි අය පුදන වස්ත්‍ර සහ පාංශු කූල යන දෙවර්ගම සුදුසු බව වදාළසේක. පළමු සේනාසන පූජාව බිම්බිසාර රජතුමා විසින් කළ පසු එතෙන් පටන් රජවරු සිටුවරු ආදී ශ්‍රද්ධාවන්ත සහ ප්‍රඥාවන්ත ඇති පින්වත් කැමැති පින් කැමැති බුදුසසුනේ පැවැත්ම හා ස්වාමින් වහන්සේලාගේ පසු විහරණය කැමති වූ බොහෝ දෙනා බුදු සසුනට වටිනා විහාරස්ථාන කරවා පූජා කරන්නට වූහ. ඒ සඳහා කෝටි ගණනින් ධනය පරිත්‍යාග කර ඇත. වටිනා ගෘහෝපකරණ, වටිනා පළස්, වස්ත්‍ර ආදී පූජා කළෝය. අද දක්වාම නුවණැති අය එසේ පින් කරන අතර ඒවාට නොඇලී, නොබැඳී ප්‍රයෝජනීය සලහකා පරිභෝග කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් වහන්සේලාට අවසර දී ඇති නිසාම බුද්ධ ශ්‍රාවක ස්වාමින් වහන්සේලාගේ පුණ්‍ය බලයෙන් ප්‍රයෝග සම්පත්තිය නිසා පුණ්‍යඵල විපාක වශයෙන් ලැබී පරිභෝග කරන නිවැරදි වූ දැහැමි කැප විහරණය දක ශද්ධාව නැති අය ඉවසිය නොහැකි ඊර්ෂ්‍යාවෙන් දොස් නගමින් විවේචන කරමි. මතු සැප නොලබන දුකටම හේතු වන අකුසල් කරගනි. එවැනි ඈට කරන ආරාධනාව නම් ත්‍රිපිටක පොත් කියවා නොතේරෙන දේ. දන්නා වූ ධර්මදර විනයදර උගත් උතුමන් වහන්සේලාගෙන් අසා දැනගෙන සම්මෝහය දුරු කරගන්නා ලෙසයි. මෙසේ කල් යන විට බොහෝ චීවර ලැබීම හේතුවෙන් සිවුරු ගබඩා කිරීම ආරක්ෂා කිරීම බෙදා දීම සඳහා කළ යුතු දේද සිවුරු කැපීම මැසීම පඬු පෙවීම පඬු වර්ග ආදියද පිළිවෙලෙන් ඇති වූ කරුණු අනුව නියමකට වදාළසේක මුල් කාලයේදී රතු පාට මැටි වලින් හා ගොම වලින් පඬු පවාගත් අතර ඒවා දුර්වර්ණ වීමද දුගඳ බවට පත් වූහ. ගොම මැටි වලින් පඬු පෙවීම මොනතරම් අඥානකමක්දයි ඇතමුන්ට සිතෙනු ඇත. එය එදා ඉන්දීය සමාජයේ සැටිය. නොයෙක් අන්තවාදී අන්‍යාගමික තීර්ථකාදීන් ඒ කාලයේ කළ දේම භික්ෂුන් වහන්සේලාද එයම අනුගමනය කළෝය. එවැනි ක්‍රියාවල ආදීනව හා නොසුදුසු බව අත්දැකීමෙන්ම ආબોධ කර දීම සඳහා නිහඬව සිට කරුණු ඇති වූ කල්හිම නොකල යුතු දේ ප්‍රතික්ෂේප කරමින් සුදුසේ සුදුසු දේ අනුමත කරමින් සිකපද පැනවීම ආදිය භාග්‍යතුන් වහන්සේ විසින් සිදු කළසේක. රජගහනුවර සිට දකුණු කඳුකර පෙතිසට වඩින විට මගද වෙල්යායෙහි නියරවල් බැඳ ලියදි වෙන්කර ක්‍රමානුකූලව ඇලවේලි සකසා තිබූ අයුරු පෙන්වා එම ආකාරයට සිවුරු මසා සකස් කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පසු අග්‍ර උපස්ථායක වූ ආනන්ද සාමින් වහන්සේ තම වීමංසා බුද්ධියෙන් සිවුරක් මසා පෙන්වූසේක. භාග්‍යවතුන් වහන්සේද එය දැක ප්‍රශංසා කර එය අනුමත කළසේක. මේ අනුව භික්ෂු චීවරයේ නිර්මාතෘන් වහන්සේ බුද්ධ උපස්ථායක වූ ආනන්ද ස්වාමින් වහන්සේය. වෙනස් වන ලෝකයේ සෑම දෙයක්ම වෙනස් වීම අනුව කලින් කලට ගිහි බවතුන්ගේ ඇඳුම් මෝස්තර ක්‍රම ක්‍රමයෙන් වෙනස් වේ. අතීත ආර්ය සිංහලයාගේ ඇඳුම ඉවත් කර ගිහි ශ්‍රාවක පිරිස වන උපාසක උපාසිකාවන් වූ වර්තමාන සිංහල ගිහියෝ පරගැතිව විවිධ විකාර ඇඳුම් ඇඳත් වසර 2000 ගාණක් අද දක්වාත් මතුවටත් වෙනස් නොවු වෙනස් නොවන එකම ඇඳුම භික්ෂු චීවරයයි කුමන රටක කුමන ජාතිකයෙක්වත් බුදුසසුනේ පැවිදි වූ පසු වෙනසක් නැතුව හඳින්නේ පොරවන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නියම කොට වදාළ එකම සලස්මකින් යුක්ත වූ චීවරයයි එය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අඳින පුරවන අරිහත් ධජයයි. මෙබඳු වූ සිවුරු පඬුපෙවීම සඳහා ගස්වල මුල් කඳ පොතු කොළ මල් ගෙඩි වර්ග ගත යුතු බවද ඒවා අමුයෙන් ගන්නා විට සිවුරු දුගඳ හමන බැවින් තම්බා උණු කර පදමට නිවාගෙන සිවුරු වලට පඬු පොවන ආකාරය උගන්වා වදාළ අතර ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අද දක්වාම එය නිවැරදිව අනුගමනය කරනු ලැබේ. භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරු නියම කිරීම. භාග්‍යවතුන් වහන්සේ දිනක් රජගහනුවර සිට විශාලා මහනුවර දක්වා චාරිකාවේ වඩින අවස්ථාවක බොහෝ සිවුරු පොතිබැඳගෙන මහමග යන භික්ෂුන් වහන්සේලා දුටුසේක. එසේ දැක මේ හිස් පුරුෂයෝ ඊතා ඉක්මනට ප්‍රමාණියෙක්මවා බොහෝ සිවුරු රැස් කිරීමට යොමු වෙලා. එබැවින් සිවුරු පිළිබඳව සීමා පැනවිය යුතුයයි සිතූසේක. මෙසේ විසල්පුරයට වැඩම කළ පසු ගෝතමක නම් පුදබිමෙහි නැවතී සිටි. හේමන්තයේහි නවම් මැදින් මාස දෙක අතර අධික සීත පවතින දිනවල හිම වැටෙන කාලයේහි රාත්‍රියේ එලිමහනේ ජීවරයකින් වැඩ සිටි භාග්‍යතුන් වහන්සේට සීතලෙන් පීඩා නොවිය. ප්‍රථම යාමයේ ඉක්මී මධ්‍යම යාමයේ එළඹුණි. භාග්‍යවතුන් වහන්සේට සීතල දැනී චීවර දෙකක් පෙර වූ සේක. එයින් සීතලෙන් පීඩා නොවිය. මධ්‍යම යාමයේ ඉක්ම අලුයම් කාලය වන විට නැවත සීතල දැනේ චීවර තුනක් පෙර වූ පසු සීතලෙන් පීඩා නැති විය. අලුයමත ඉක්මී අරුණ උදා වී දවස ආරම්භ වන වේලාව වන විට නැවත සීතල දැනි තවත් චීවරයක් පොරවාගත් පසු සීතලෙන් පීඩා නොවිය. ඉන්පසු මේ ශාසනයෙහි පැවතිව සීත ඉවසිය නොහැකි ඕනෑම කෙනෙකුට චීවර තුනක් පොරවා ගැනීමෙන් සීතලෙන් පීඩා නැතුව සිටිය හැකි බව භාග්‍යතුන් වහන්සේ තීරණය කළසේක. මේ මුල් කරගෙන මහණෙනි තුන් සිවුරෙන් පමණක් සතුට වීමට නියම කරමි. සංඝාටි නං වූ දෙපට සිවුර උත්තරා සංගණං වූ තනිපට සිවුර අන්තරවාසකේනං වූ යටට අඳින අඳන සිවුර යන තුන් සිවුරෙන් පමණක් යැපීමට නියම කළසේක. සීත කාලයට එක තැනකත් වැසි කාලයට වෙනත් තැනකත් උණුසුම් කාලයට තවත් තැනක යයි ඊටමත් සුඛෝපභෝගී මාලිගා තුනක ගිහි කාලයේ ගත කළ භාග්‍යතුන් වහන්සේ මෙසේ තමන්ම අනුගමනය කරමින් ආදර්ශයෙන් පෙන්වා දුන් පසු එදා සපවත්ව ජීවත් වූ ධනවත් පවුල් වලින් පැවිදි වූ උතුමන් වහන්සේලා තුන් සූරයෙන් පමණක් සතුටු වෙමින් අල්පේච්ඡව සැහැල්ලු පැවැත්මෙන් විසූසේක. මෙසේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් හිම වැටෙන සීතලෙත් කප වූ සිවුරු පමණක් දරමින් ඒවාද ප්‍රමාණවත් ලෙස පරිහරණය කිරීමට භික්ෂුන් වහන්සේලාට වදාලා මිසක නොගැලපෙන අකප වූ ගිහි පරිභෝග වස්තු වන තොප්පි, කමිස, බැනියම්, ජර්සි ආදිය ඇඳීමට අවසර නොදුන්සේක. අංශ කඩයක්වත් කමිසයක් ලෙස මැසීම විනයෙන් තහනම් කර ඇත. චබ්බයක් චබ්බග්ගේ භික්ෂූහු මෙත්තිය භුම්මජක පණ්ඩුක ලෝහිතක අස්සජී පුනම්බසුක නමින් ස්වාමින් වහන්සේලා හය නමක් ඒ කාලයේ සිටි අතර ස්වාමින් වහන්සේලාට නොකල යුතුයයි බොහෝ ශික්ෂාපද පැනවීමට මේ ස්වාමින් වහන්සේලා හේතු වූහ. දෙනම බැගින් ස්ථාන තුනක විහාරස්ථාන තුනක විසුවත් ක්‍රියාකලාපයෙන් සමාන බැවින් මේ සය නමම එක් කර සය දෙනාගෙන් යුත් පිරිස යන අර්ථයෙන් චබ්බග්ගිය විස්තුන් වහන්සේලා යන එකම නාමයෙන් හඳුන්වා ඇත. බුදුරජාණන් වහන්සේ විසින් සැහැල්ලු පැවැත්ම පිණිස ප්‍රමාණවත් ලෙස චීවර පිළිබඳව සීමා පැන වූ පසු ශාසනයේ බොහෝ අරුබුද ඇති කළ මේ චබ්බග්ගිය ස්වාමින් වහන්සේලා ගිහි අයමෙන් බොහෝ තුන් සිවුරු කට්ටල වෙන වෙනම මාරුවෙන් මාරුවට පෙරවූහ. ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා එය දැක එයට දොස් කියා බුදුරජාණන් වහන්සේට දන්නෝ ඒ මුල් කරගෙන භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වැඩියෙන් සිවුරු පරිහරණය නොකළ යුතුයයි විනය පැනවීමක්ද කළසේක. වැඩිපුර සිවුරු දැරීමට සුදුසු කාලය. මේ කාලයේ බුද්ධ උපස්ථායක වූ ආනන්ද ස්වාමින් වහන්සේට වැඩිපුර චීවරයක් ලැබින. එය සාරිපුත්ත මහරහතන් වහන්සේට දීමට උන්වහන්සේ අදහස් කළේය. නමුත් ඒ වන විට සාරිපුත්ත ස්වාමින් වහන්සේ සාකේත නුවර වැඩ සිටි අතර ආපසු පැමිණීමට දින 9ක් හෝ 10ක් ගත වේ. මේ බව භාගතුන් වහන්සේට දැන්නෝ පසු ධර්මානුකූලව කරුණු දක්වා වැඩිපුර චීවරයක් දස දිනක් තබා ගත යුතු බවත් එයට වඩා තබා ගතහොත් වරදක් වන අතර එම චීවරය වෙනත් භික්ෂූන් වහන්සේ නමකට පැවරිය යුතුයයි වදාළසේක. මෙසේ භික්ෂූන්ට වැඩියෙන් ලැබෙන චීවරවලට කල යුත්තේ කුමක්දැයි විමසූ විට තම අයිතිය අතහැර වෙනත් භික්ෂූන්ට පවරන්නේ වදාළසේක. එසේ පැවරූ පසු ලබාගත් භික්ෂුව විසින් මා සතු මේ චීවරය ඔබ වහන්සේ පරිභෝග කිරීම හෝ වෙන කෙනෙකුට දීම හෝ කැමැති දෙයක් කරන්න කියා ආපසු දෙන අතර දැන් මගේ යන හැඟීම නැතිව අනුන් සතු දෙයක් වශයෙන් තමාට කැමැති දෙයක් කරනු ලැබේ. ක්‍රමයෙන් කල්ගත වෙන විට බොහෝ චීවර පූජා වශයෙන් ලැබෙන වූ කල්හි විහාරස්ථානයේ යම් කුටියක් හෝ කාමරයක් වෙන්කර භාණ්ඩාගාරයේ වශයෙන් සම්මත කර අවශ්‍ය වේලාවට ගැනීම පිණිස පොදුවේ තැන්පත් කර තබා පසුව අවශ්‍ය වේලාවට උපසම්පන්න භික්ෂූන්ට සමාන වශයෙන් බෙදා දෙන්නත් සාමණේර හිමිවරුන්ට භාගයක් දෙන්නත් පොදුවේ සංඝයාගෙන් විශාරස්ථානයේ වතාවත් ඊටා හොඳින් සැලකිල්ලෙන් කරන සාමණේර හිමිවරුන්ටත් සම්පූර්ණ කොටසක් දීමටත් නියම කර වදාළසේක. මෙසේ චීවර පිළිබඳව විනය නීති පැනවීමෙන් පසු භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිස සමග විශාලා මහනුවරින් බරණැසට බරණැසින් සාවත්ති නුවරට වැඩම කොට ජේතවන මහා විහාරයෙහි නැවතුණුසේක. ඒ බව දැනගත් අග්‍ර උපස්ථායිකා වූ විසාකා සිටු දේවිය පැමිණ පසුදින දානය සඳහා ආරාධනා කර ගියාය. පසුදින සතර මහා දිවයින් වලට එකවර මහවැස්සක් ඇතිවිය. සතර මහා දිවයින් යනු පෘථිවියේ ඇති මහා ද්වීප සතරයි. අතීතයේ ව්‍යවහාර කර ඇති ආකාරයට දකුණේ ජම්බුද්වීපයත් උතුරේ උතුරු කුරු දිවයිනත් බටහිර අපරගෝ යානයත් නැගෙනහිර පූර්ව විදේහයත් විය. මහණෙනි සිව් මහ දිවයින් වලට එකවර වසින මේ අවසන් වස්සයි. කැමැති අය පම් පහසු වෙන්න හෙවත් නාගන්නේ යයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. බුදු පසේ බුදු චක්‍රවර්ති රජවරු මහා ප්‍රඥයන් බිහිවන දඹදිව් තලයේ අන්තගාමී මිසදිටු අය බොහෝසේ ඇත. එබැවින් ජන සමාජයේ ඇඳුන් නොඇඳ නිර්වත්ව සිටින අය රහතන් වහන්සේලා යයි අන්ධ භක්තිකයෝ එවැනි අයට වැඳුම් පිදුම් කරති. එවැනි නිගන්ඨ ආජීවක තීර්ථකයන් බහුල සමාජයක විසූ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් තුන් සිවුරට වඩා පරිහරණය නොකළ යුතුයයි වදාරා ඇති බැවින් සිවුරු ඉවත් කර එලිමහනෙහි ප්‍රසිද්ධිය නාමෙන් සිටියෝය. එම වෙලාවෙහි විසාකා සිටු දේවිය දානය සූදානම් කර ඒ බව දැනුම් දීම සඳහා 16ක් විහාරස්ථානයට එව්වාය. එම නුවණ මඳ 16 වැසිදිය නාමෙන් සිටි ස්වාමින් වහන්සේලා දැක ආපසු ගොස් ආර්යාවිනි. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා නැත. ආජීවකයෝ නානවායයි කීවාය. නුවණ ඇති නිසා දාසියගේ ප්‍රකාශයෙන් ස්වාමින් වහන්සේලා වැසිතිය නාන බව දැනගෙන දාසිය නැවතත් යවුවාය. ඒවන විට ස්වාමින් වහන්සේලා පෑන් පහසු වී කුටිවලට වැඩම කළෝය. දෙවන වතාවටත් ආපසු ගිය දාසිය විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා නැතයි කීවාය. එම සිද්ධියද නුවණින් දැනගත් විසාකාව දාසිය තුන්වැනි වතාවටත් විහාරස්ථානයට යවුවාය. මේ අතරතුර භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයෙන් අතුරුදහන් වී නැවුවතක් දිගහරින තරම් සුළු වේලාවකින් ශ්‍රාවකයන් වහන්සේලා සමග විශාකාවගේ සිටුමාලිගය වෙත ඉද්දි බලයෙන් වැඩම කළසේක. දන දක්වා උකුල දක්වා උසට මහ ජලකත ගලා බසින මේ අවස්ථාවේ එකම ස්වාමින් වහන්සේ නමකගේවත් පාද සහ සිවුරු කොන් නොතෙබී තිබෙනවාදක විශාකා සිටු දේවිය පුදුමයටපත් වී බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය ගැන සිතමින් ඊතා සතුටින් දානීය පිළිගන්නෝවාය විශාකාවගේ වරාට දානේ වළඳා අවසන් වූ භාග්‍යතුන් වහන්සේගේ පසකින් වාඩි වූ විසාකාව වරාට ඉල්ලුවාය. ජීවක වෛද්‍යවරයාට මෙන්ම තථාගතයන් වහන්සේලා වරප්‍රසාද දීම ඉක්මවා සිටින්නෝ යයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මා ඉල්ලන්නේ නිවැරදි දෙයක් සුදුසු දෙයක් ඇයි ඇය පැවසුවාය. භාග්‍යවතුන් වහන්ස ජීවිතාන්තයේ දක්වාම ස්වාමින් වහන්සේලාට වැසිසලු දීමට මම කැමැත්තෙමි. ආගන්තුක ස්වාමින් වහන්සේලාට දානය දීමට කැමැත්තෙමි. ගමන් වඩින ස්වාමින් වහන්සේලාට ගමික දාන දීමට ගිලන් ස්වාමින් වහන්සේලාට දානය දීමට කැමැත්තෙමි. ගිලන් උපස්ථායක ස්වාමින් වහන්සේලාට දානය දීමට කැමැත්තෙමි. ගිලන් ස්වාමින් වහන්සේලාට බෙහෙත් පූජා කිරීමට කැමැත්තෙමි. සෑම දාම කැඳ පූජා කිරීමට කැමැත්තෙමි. භික්ෂුණීන් වහන්සේලාට ඇඳගෙන නෑම සඳහා ජලසාටිකා වස්ත්‍ර දීමට කැමැත්තෙමි. විශාකාවෙනි ඔබ කුමන ප්‍රයෝජනයක් සලකාගෙනද මෙම වර ඉල්ලන්නේ? යයි භාග්‍යතුන් වහන්සේ විසින් අසාවදාලසේක. එදිනම උදේ විහාරස්ථානයේට 16 යැවූ පසු ඇති වූ සිද්ධිය සිහිපත් කර භාග්‍යවතුන් වහන්ස නග්න බව ඊ타ම පිළිකුල්ය. අපිරිසිදුය. මේ නිසා ස්වාමින් වහන්සේලාට ජීවිතාන්තයේ දක්වාම වැසිසලු දීමට කැමැත්තෙමි. ආගන්තුක ස්වාමින් වහන්සේලා දුරසිට වෙහෙස වී වැඩම කර යා යුතු නොයා යුතු ගෙවල් නොදැන සුදුසු දායක ගෙවල් කරා යන මඟ නොදැන පීවරාවටපත් වෙනවා. එම නිසා උන්වහන්සේලාට මාගේ ආගන්තුක දානය වළඳා යා යුතු නොයා යුතු තැන් දැනගත් පසු පීඩාවකටපත් නොවේ. එබැවින් ජීවිතාන්තය දක්වාම ආගන්තුක දානය දීමට මම කැමැත්තෙමි. එමෙන්ම දුර ගමනක් වඩින්නා වූ ස්වාමින් වහන්සේලාට පින්ඩපාතය කරගෙන වළඳා වඩින විට નિયમિત වේලාවට යා යුතු තැනට යාගත නොහැකිව පීඩාවටපත් වෙන නිසා මාගේ ගමික දාණය රැගෙන පහසුවෙන් වඩින්න හැකියාව ඇති බැවින් ජීවිතාන්තය දක්වාම ගමික දානේ දීමට කැමැත්තෙමි. ගිලන් ස්වාමින් වහන්සේලාට සුදුසු ආහාර පාන නොලැබුණොත් රෝගය උස්සන්න වීම හෝ අපවත් වීම සිදුවිය හැකි බැවින් උන් වහන්සේලාට සුදුසු ගිලන් දාන ජීවිතාන්තය දක්වා දීමට කැමැත්තෙමි. ඒ වගේම ගිලන්ව සිටින ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන ස්වාමින් වහන්සේලාට මාගේ දානයේ වළඳා උපස්ථාන කටයුතු පහසුවෙන් කරගත හැකි වෙන බැවින් ජීවිතාන්තය දක්වාම ගිලන් උපස්ථායක දාන දීමට කැමැත්තෙමි. ගිලන් ස්වාමීන් වහන්සේලාට සුදුසු බෙහෙත් නොලැබීමෙන් රෝගය උස්සන්න වීම හෝ අපවත් වීම හෝ විය හැකි බැවින් උන්වහන්සේලාට බෙහෙත් පූජා කිරීමට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ විසින් අන්දක වින්දයේදී කැඳ පූජාවේ ආනිසංස 10ක් වදාරන ලදී. එම අනුසස් බලාපොරොත්තුෙන් ජීවිතාන්තය දක්වාම කැඳ පූජා කිරීමට කැමැත්තෙමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මෙහි අචිරවතී ගංගාවෙහි විසංගනම් සමග භික්ෂුණීන් වහන්සේලා එකට එක නාන තොටුපළෙහි නග්නව නාන කල්හි සහෝදරියනි ඔබලා මේ සුන්දර තරුණ වියෙහි භ්‍රමචාරියාවේ හැසිරේ හැසිරීමේ හේති ප්‍රයෝජනය කුමක්ද? තරුණ කාලයේ කාමසප්ප විඳලා මහලු කාලයේ භ්‍රමචාරී වීම නොවේද හොඳ කියා විසඟනෝ භික්ෂුණීන් වහන්සේලා ලැජ්ජාවට පීඩාවට පමුණුවනවා. ඒ හේතුවෙන් භික්ෂුණීන් වහන්සේලා ලැජ්ජාවට පීඩාවට පත් වෙනවා. නග්න බව ස්ත්‍රීන්ට ඊටාම නින්දිත වූ පිළිකුල් දෙයක්. එබැවින් භික්ෂුණීන් වහන්සේලාට ජීවිතාන්තය දක්වා දියරෙදි චීවර පූජා කිරීමට මම කැමැත්තෙමි. අද ජන සමාජයේ අඩහෙළුවෙන් රගන අනාර්ය කොල්ල කෙල්ලන්ට සහ ගැහැණුන්ට ආර්ය ශාවිකාවක් වූ විසාකා සිටු දේවියගේ මේ ප්‍රකාශය දැනගත යුතුයම. කියවිය යුතුයම ආදර්ශයට ගත යුතුයම ඊටා වැදගත් කියමන විශාඛාවෙනි ඔබ මගෙන් මේ වරාට ඉල්ලන්නේ කුමන ආනිසංස බලාපොරොත්තු වෙනද අනේ බුදුහාමුදුරුවනි මිය පරලොව ගිය මගේ අම්මට පින් දෙන්න තාත්තට පින් දෙන්න මගේ මහත්තයාට දුවට පුතාට පින් දෙන්න රැකියාවක් ලබා ගන්නට ව්‍යාපාර දියුණු වෙන්න ජීවත් වෙන අපට සංසාර දුක් විඳ විඳ බොහෝ කල ජීවත් වෙන්න ලබන ආත්ම මීට වඩා හොඳ වෙන්න ආදී මෙවැනි ලාමක පැතුම් එතුමියට නොතිබුණි. මන්ද බුද්ධික අදහස් වලින් පින්කම් කරන්න ඇය නොසිතුවාය. නොනැති මවගේ විශිෂ්ට ප්‍රකාශය උතුම්ම පැතුම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොයෙක් දිසාවල වැසූ ස්වාමින් වහන්සේලා මේ සාවත්ති නුවරට වැඩම කළාට පසු අපවත් වූ ස්වාමින් වහන්සේලාගේ මතු ජීවිත ගැන අසන අතර අසවල් භික්ෂූන් වහන්සේ සෝතාපන්න විය. සකදාගාමී විය. අනාගාමී සුද්ධාවාසයේ උපන්නේය. අසවල් භික්ෂූන් වහන්සේ රහත් විය. මෙලවදීම නිවුනේය. නැවත නූපදින්නේ යයි භාග්‍යතුන් වහන්සේ වදාරනසේක. ඒ අපවත් වූ ස්වාමින් වහන්සේලා මේ ශාවත් නුවර පැමිණ ඇද්දැයි එම ආගන්තුක ස්වාමින් වහන්සේලාගෙන් අසමි. පැමිණ ඇතැයි පැවසුවහොත් උන්වහන්සේ මාගේ වැසිසලුවක් වූ ආගන්තුක දානයක් හෝ ගමික දානයක් හෝ කැඳ දානයක් හෝ ගිලන් බෙහෙත් හෝ ගිලන් දානයක් හෝගෙන ඇති බව දන්නා වූ මට ඒ ගැන සිහි කරන විට මහත් සතුටක් මට ඇති වෙනවා. ඒ සතුට නිසා ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසා මගේ හිතේ සංසිඳීමක් ඇති වෙනවා. සංසිඳීම නිසා මට මානසික සැපයක් ලැබෙනවා. සැපේ නිසා සමාධිය ඇති වෙනවා. එය මගේ ඉන්ද්‍රිය භාවනාවක් වෙනවා. බල භාවනාවක් වෙනවා. බොජ්ජංග භාවනාවක් වෙන නිසා මම මේ වරාට ඉල්ලා සිටිමි. හොඳයි හොඳයි විසාකාවනේ. ඔබ මෙවදු ආනිසංස බලාපොරොත්තුව මේ වරාට ඉල්ලන්නේ නම් මම ඒට අවසර දෙමි. යයි තථාගත සරවත්න සම්මා බුදුරජාණන් වහන්සේ විසාකාවට මේ වරප්‍රසාදාට ලබා දුන්සේක. සුගතයන් වහන්සේගේ සිල්වත් වූ යම් ශ්‍රාවිකාවක් සතුට සිතින් දන් දෙයිද? මසුරුකම දුරලා සුගතියට හිත වූ ශෝක දුරු කරන්නා වූ සැපගෙන දෙන්නා වූ දන් දෙයිද? ඇය දිව්‍යමය ආයුෂ ලබයි. රාගාදී කිලුටු නැති, කෙලෙස් නැති මාර්ගයට පැමිණ. පින් කැමැති ඇය සුවපත්ව නිරෝගීව බොහෝ කල ස්වර්ගයේ සතුටු වේ යනුවෙන් භාග්‍යතුන් වහන්සේ වදාළසේක. විසාකාවගේ නිවසින් විහාරස්ථානයට වැඩම කළ පසු භාග්‍යතුන් වහන්සේ මහණෙනි වැසිසලු ආගන්තුක දාන, ගමික දාන, ගිලන් දාන, ගිලන් උපස්ථායක දාන, බෙහෙත් දාන, කැඳ දාන භික්ෂුණීන් වහන්සේලාට දියරදි දීම පිළිගැනීමට අවසර දෙමියයි වදාළසේක. මේ ඉහත දක්වන ලද අයුරින් ප්‍රමාණයේ ඉක්මවා සිවුරු පරිහරණය හේතුවෙන් තුන් සිවුරු නියම කළත් පසු ඇති වූ සිද්ධිය අනුව වැසිසල සිවුරක් පිරිගෙන පරිභෝගය සඳහා අවසර දී බගන්දරාදී ලේසරව ගලන කැසිලියාදී රෝග ඇති විට ඇඳීම සඳහා කටු කණ්ඩු පටිච්චාදී නම් වූ චීවරයක්ද විසාඛාව විසින්ම ලේන්සුවක් පූජා කිරීම මුල් කරගෙන මුඛ පුංචන චෝලය නම් වූ මුවපිස දමන ලේන්සු පිළිගැනීමට අවසර දුන්සේක. නැවත භික්ෂූන්ට පාත්‍රා පසුම්බි, පාවහන් දමන පසුම්බි අවශ්‍ය නිසා පරික්ඛාර චෝල හේවත් පිරිකර රෙදී වාඩි වීම සඳහා ගන්නා වූ නිසීදනද ඇඳපුටු ආදියට ඇතිරීම සඳහා පච්චත්තරනද පරිහරණය සඳහා අවසර දුන්සේක. මෙසේ තුන් සිවුරු, වැසිසලු සිවුර, කැසීම් ආදී වසන කණ්ඩු පටිච්ඡාදික සිවුර. ඇඳ ඇතිරිල්ල, හිඳීමට ගන්නා නිසීදන වස්ත්‍රය, ලේන්සුව, පිරිකර රිදිකියා චීවර නාමයෙන් නමයක් පරිහරණයට නියම කළසේක. මේ නමයෙන්ම අදන සිවුර විහාරස්ථානයේදී පොරවන තනිපට සිවුර විහාරස්ථානයෙන් පිටට යන විට පෙරවීමට ගන්නා වූ දෙපට සිවුර යන තුන් සිවුර ප්‍රධානම චීවරයි. භික්ෂු භාවයේ සංකේතවත් වන්නේ මේ තුන් සිවුරෙනි. ඒ කාලයේහි දිනක් ආනන්ද සාමින් වහන්සේ අමතක වීමකින් දෙපට සිවුර නැතුව අඳනේ ඇඳ තනිපට සිවුරෙන් පමණක් පිණ්ඩපාතේ වැඩිසේක. ආනන්ද ඔබ දෙපට සිවුර නැතුව ගමට වැඩියා නොවේද? තුන් සිවුරෙන් තොරව ගමට නොවැඩිය යුතුයයි භාග්‍යතුන් වහන්සේ විසින් වදාලා නේදයි ස්වාමින් වහන්සේලා සූපසු ඒ කාරණේ ඇත්තයි. එහෙත් අමතක වීමකින් මම වැඩියේයයි උන්වහන්සේ පිළිතුරු දුන්සේක. මේ කාරණේ භාග්‍යතුන් වහන්සේට දැන්නෝ පසු මහණෙනි. තුන් සිවුරම පරවාගෙන යාමට අපහසු. ගිලම්බව ඇති කල්හි හෝ වැසි ලකුණු ඇති විටක හෝ ගඟකට බැස ඉතර වීමට ඇති ගමනකදී හෝ යතුරු දැමිය හැකි කාමරයක් ඇති කල්හි හෝ කටිනය ඇතරීම නම් වූ විනය කර්මය කළ පසු තුන් සිවුරෙන් එකක් තබා යා හැකිය. එසේ නැති කල්හි තුන් සිවුරම රැගෙන යා යුතුය. මේ කරුණ පහ හෝ එයින් එකක් හෝ තිබුණත් ශික්ෂාකාමේ ස්වාමින් වහන්සේලා හදිසිම අවස්ථාවක් හැර තුන් සිවුරෙන් තොරව විහාරස්ථානයෙන් පිටට නොවඩින්නෝය. එසේ වැඩියත් එදිනම විහාරස්ථානයට පැමිණිය යුතුය. එසේ දිනක් හෝ එක් රැයක් වෙන තැනක වසන්නේ නම් අනිවාර්යෙන් තුන් සිවුර රැගෙන යා යුතුයමය. මෙතෙක් කරුණ විස්තර කරන ලද්දේ කටිනේ ලබන භික්ෂුන් වහන්සේ තුන් සිවුරම දරන භික්ෂුවක් විය යුතු බව දැන්වීමටයි. තුන් සිවුරෙන් තොර වූ භික්ෂුන් වහන්සේ නමකට හෝ ශාමණේර ස්වාමින් වහන්සේ නමකට කටෙනයක් ලැබීමට විනයෙන් ඉඩක් නැත. එපමණක් නොව තුන් සිවුර නොදරා බොහෝ අඳනහා සිවුරු දරන භික්ෂුන් වහන්සේ නමකට වැසුසලි වලුන්ද ප්‍රයෝජනයක් නැත. වර්තමානයේ වැසිසලුවක් පූජා කිරීම කටෙනයක් පූජා කිරීමට සුදුසුකමක් ලෙස වැසිසලු පූජා නොකළොත් කටන පින්කම කරගන්නට බැරි වෙන බව ඇතැම් අයගේ වැරදි අදහසක් පවතින බැවින් මේවා නිවැරදිව පෙන්වා නොදුන්නොත් පරපුරෙන් පරපුරට වැරදි ආකල්පම ගෙන යන බැවින් මෙසේ කරුණ ඉදිරිපත් කළෙමි. එයින් නිවැරදි වූ විනයානුකූල කටිනය පිළිබඳව කරුණ දැන ගැනීමෙන් ගිහි පැවිදි දෙපිරිසටම යහපතක් වී කවුරුත් බලාපොරොත්තු වෙන උතුම් පින්කම මහත්ඵල වන අයුරින් සිදු කිරීමටද හැකි වේ. භික්ෂුන් වහන්සේලාට නොසුදුසු සිවුරු. දිනක් තීර්ථකයන් අනුගමනය කළ එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේ වෙත සිවුරු නැතිව පැමිණ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිවුරු නැතිව විසීම මොනතරම් සැහැල්ලුද එබැවින් ස්වාමින් වහන්සේලාට සිවුරු නැතිව සිටීමට නියෝග කරන සේක්වායයි ඉල්වීය. එම අවස්ථාවෙහි හිස් පුරුෂය කෙසේනම් තීර්ථකයන් ලෙස හැසිරෙන්නේද? ශ්‍රමණයන්ට නොසුදුසු වූ නොකල යුතු දෙයක් කළෙහිද? මේ ශාසනය කෙරෙහි නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස නොවේ. පැහැදුණු අයගේ පැහැදීම නැතිවීම පිණිසම වේ. යම් පැවිද්දෙක් එසේ හැසිරෙන්නේ නම් ඒ ලොකු වරදකි. එසේ නොකළ යුතුයයි භාගතුන් වහන්සේ වදාළසේක. ඒ වගේම නියඳ පට්ටා වලින්, කුස තන වලින්, ලේ පතරු වලින්, කෙස් වලින්, සත්ව ලොම් වලින්, දිව්‍යාංගයේ සං වලින්, කුරුළු පියාපත් වලින් කරන ලද ඇඳුම් සියල්ල ප්‍රතික්ෂේප කර ඒවා නොදරිය යුතු බවත් යම් භික්ෂුවක් දරන්නේ නම් මේ ලොකු වරදක් බවත් වදාළසේක. ඒ කාලයේ ශාසනයේහි බොහෝ සෙයින් අර්බුද ඇති කළා වූ ස්වාමීන් වහන්සේලා තනිකර නිල් පාට, තනිකර කහ පාට, තනිකර රතු පාට, තනිකර මදටිය පාට, තනිකට කළු පාට. මහා නාම රත්ත, මහා රංග රත්ත යසෙන් හඳුන්වන වස්ත්‍ර. දිග දහවලු ඇති, නොකැපූ දහවලු ඇති, නයි පෙනමෙන් දහවලු ඇති, සිවුරු සහ කමිස හෙවත් ජර්සි හිස්වැසුම් පැළඳීම හේතු කරගෙන ගරිහා කර ඒවා ප්‍රතික්ෂේප කර එවැනි දේවල් පරිභෝග නොකළ යුතු බවත් යම් භික්ෂුවක් පරිභෝග කරේ නම් වරදක් වෙන බවත් වදාළසේක. මෙහි මහා නාම රත්ත යනු ඉදුණු කොළවල පැහැය බවත් මහා රංග රත්ත යනු පත්තෑයන්ගේ පිටේ පාට බව අර්ථ කතාවෙහි පෙන්වා ඇතත් පත්තෑයන්ගේ පාට දේශගුණික තත්වයන් අනුවක් ගස්වල කොළ වර්ග විවිධ වර්ණ ඇති බැවින් මෙහි ලෝහිත වතනයෙන් සාමාන්‍ය රතු පාටත් මහා නාමහා මහා රංග රත් යනුවෙන් රත් වචනයේදී ඇති බැවින් රංගමඩුළු සැරසීමට ගන්නා වූ තද රතු විල්ලුද රතු පාට අදහස් කර ඇති බව පෙනේ. කළු පාටද තද නිලටම ආවේනික බැවින් කළු පාට සිවුරු අකපය. මේ විනය දේශනා නොදන්නා බැවින් වෙළඳ සැල්වලින් ආරණ්‍ය සිවුරු කියා කළු පැහැරි දිහා සිවුරු විකුණන අතර නොදන්නා වූ දායකවරුද එවැනි අකප සිවුරු පූජා කරති. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරමින් තහනම් කරන ලද ඉහතින් පෙන්වා ඇති තනිකර පාටවලින් යුතු සිවුරු හෝ රෙදි භික්ෂුන් වහන්සේලාට නොසුදුසු අකප ඒවා බව දැනගෙන කැප වූ සුදුසු සිවුරු හා රිදී පූජා කිරීමට දැනුවත් වෙත්වා. අකප චීවර දේශනා පාඨය. න භික්කවේ සබ්බ නීලකානි චීවරානි ධාරේ තබ්බානි. න සබ්බ පීතකානි චීවරානි ධාරේ තබ්බානි. න සබ්බ ලෝහිතකානි චීවරානි ධාරේ තබ්බානි. න සබ්බ කන්හානි චීවරානි ධාරේ තබ්බානි. න සබ්බ මහා නාම රත්තානි චීවරානි ධාරේ තබ්බානි. න අච්චින්න දසාන චීවරානි ධාරේ තබ්බානි න දීඝ දසානි චීවරානි ධාරේ තබ්බානි න පුප්ප දසානි චීවරානි ධාරේ තබ්බානි න පන දසානි චීවරානි ධාරේ තබ්බානි න කංචුකම් ධාරේ තබ්බං න තිරීටකම් ධාරේ තබ්බං නා වේටකම් ධාරේ තබ්බං යෝ ධාරේය ආපත්‍ති දුක්කටස්ස මහණෙනි තනිකර නිල් පාට සිවුරු නොදරිය යුතුය තනිකර කහපාට සිවුරු නොදරිය යුතුය. තනිකර ලේ පාට සිවුරු නොදරිය යුතුය. තනිකර මදටිය පාට සිවුරු නොදරිය යුතුය. තනිකර කළු පාට සිවුරු නොදරිය යුතුය. පත්තෑයන්ගේ පිටේ ඇති රතු පාට සිවුරු නොදරිය යුතුය. නෙළුම් මලේ රතු පාට සිවුරු නොදරිය යුතුය. නොකපන ලද දහවලු ඇති සිවුරු නොදරිය යුතුය. දිග දහවලු ඇති සිවුරු නොදරිය යුතුය. මල් වැනි දහවලු ඇති සිවුරු නොදරිය යුතුය. නයි පෙනවැනි දහවලු ඇති සිවුරු නොදරිය යුතුය. කමිස හෙවත් ජයසි නොදරිය යුතුය. ගස් සොඹුළු පට්ටා නොදරිය යුතුය. හිස් වෙලුම් හෙවත් තොප්පි නොදරිය යුතුය. යමෙක් දරයි නම් වරදක් වේ. පූජා කරන ලද සිවුරු වල අයිතිය. යම් සේනාසනයක වස්වසූ භික්ෂුන් වහන්සේලා වස් අවසානයේහි පූජා කරනු ලබන චීවර පූජා කිරීමට පෙර එම සෙනසුර අතහැර ගියොත් ඉන්නා වූ භික්ෂුන් වහන්සේලාට ඒ වාගේ අයිතිය හිමි වේ. යම් සේනාසනයක වස්වස ලැබුණු චීවර බෙදීමට පෙර සෙනසුන අතහැර ගියොත් එහි ඉන්නා වූ භික්ෂුන් වහන්සේ නමකට ඒවා ගත හැකිය. යම් සෙනසුනක වස්වස ලැබුණු චීවර බෙදන්න පෙර සිවුරු හැරියොත් සාමණේර වුණොත් පාරාජිකාවේ මහානකම හෙවත් උපසම්පදා සීලය නැති වුණොත් උපසම්පදා සීලය ප්‍රතික්ෂේප කළොත් අපවත් වුනොත් එම සිවුරු සංඝසතු වේ. යම් දෙයක් සංඝසතු කර පූජා කළ පසු ඒවායෙහි සම්පූර්ණ අයිතිය ඇත්තේ පොදුවේ සංඝයාටය. සංඝයාගේ කැමැත්තගෙන සංඝසතු භාවය අවලංගු නොකර එම සංඝසතු එම සංඝ පිරිසෙහි ප්‍රධානියාට හෝ වෙනත් භික්ෂුවකට තමාට කැමැති පරිදි බෙදීමට හෝ බෙදවීමට නුසුදුසුය. පූජා කළ ගිහි අයට එසේ කිරීම කෙසේවත් නොසුදුසුමය. සියලු භික්ෂූන්ගේ කැමැත්තගෙන සංඝසතු භාවය අවලංගු කර සමසේ බෙදිය යුතුය. මේ නියම විනය ක්‍රමය මේ වදාලේ බුදුරජාණන් වහන්සේය. මේ නිසා සංඝසතු කර ඉඩමක් ගෘහයක් ආදී ඕනෑම දෙයක් පූජා කළ යුත්තේ තමාට සම්පූර්ණ අයිතිය අත්හරිමින්නේ. පූජා කළ ඒවා පිළිබඳ සෙවීම, විමසීම, විධානය කිරීම, ඇඟිලි ගැසීම නොකළ යුතුය. එයින් තමා කරගත් කුසලයේ යටපත්ව අකුසල් සිත් ඇතිවීමටද හේතු වේ. වස්වැසීම එම කාලයේ භාග්‍යතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක ජාතකයෙහි සඳහන් පරිදි අතීත කාලයේ ලේනුන්ට අභයදානය සහ ආහාර දානය කරන ලද උණපඳුරු වලින් ගැවසුණු බිම්බිසාර රජතුමා විසින් බුද්ධ ශාසනයට පූජා කරන ලද ආරාමය වූ වේළුවනාරාමනම් රාජකීය උද්‍යානයේ වැඩවිසූසේක. ඒ වෙන විට වස් විසීමට නියම කර නොතිබුණු බැවින් ස්වාමින් වහන්සේලා වස්සාන ඍතුවෙහි චාරිකාවේ වැඩියෝය. අන්‍ය තීර්ථකයෝ වස්සානයේහි එක තැනකට වී වාසය කරති. පක්ෂීහු පවා වැසි කාලයේ පැමිණෙන විට ගස් මුදුන්වල කූඩු සාදාගෙන එක්තන්ව සිටිති. එහෙයින් මේ භික්ෂුන් වහන්සේලා අලුතින් පැලවෙන පැලෑටි පාගමින් බොහෝ ප්‍රාණීන් නැසමින් වැසි කාලයේ ඇවිදිතියයි මිත්‍යා දෘෂ්ටික මිනිස්යෝ දොස් කීහ. එයින් ඔහු බොහෝ අකුසල් රැස් කරගත්හ. මිනිසුන්ගේ චෝදනා ඇසු ස්වාමින් වහන්සේලාට අසන්ත ලැබ බුදුරජාණන් වහන්සේට ඒ බව දැන්වීමෙන් පසු මහණෙනි වස්සානයේ චාරිකාවේ නොගොස් එක තැනක වාසය කළ යුතුයයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. අනතුරුව වස් වසන්නේ කවදාද? වස් වැසීම් කීයක් වේද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පෙර වස් සහ පසු වස් වශයෙන් වස් වැසීම් දෙකක් බව භාග්‍යතුන් වහන්සේ වදාළසේක. වස් ආරාධනාවත් වස් කාලයත් කටින පින්කමත් සෑම දෙනාම මහත් කැමැත්තකින් යුතුව බලාපොරොත්තු වන බැවින් මේ පිළිබඳව නිවැරදි හොඳ අවබෝධයක් ලබාගත යුතුයමය. වර්ෂයකට හේමන්ත, ගිම්හාන, වස්සාන කියා උතු කාල තුනකි. බක් වෙසක් පොසොන් ඇසල යන මාස හතර ගිම්හානයටත් නිකිනි බිනර වප් ඉල් යන මාස සතර වස්සානයටත් හුඳුවම් දුරුතු නවම් මැදින් යන මාස 4 හේමන්තයට අයත්ය. වස්සානය වැසි කාලයයි. ගිම්හානය උණුසුම් කාලයයි. හේමන්තය ශීත කාලයයි. ලෝකයෙහි මිනිසුන් ධර්මිෂ්ඨ කාලයට දැහැමි රජුන් රට පාලනය කරන කාලයට සතියකට වතාවක් හෝ දෙසතියකට දින 10කට වතාවක් හෝ වසින අතර අධාර්මික රජුන් අධාර්මික මිනිසුන් බහුල කාලයට මේවා විසමෙවි. අධික උණුසුම, අධික සීතල, කලට වැසි නැවස අකල් වැසි වැසීම සිදුවේ. ගිම්හානේ අවසන් දිනය අසලමස පුන් පොහොය දිනයයි. එදිනට පසු දින පෑලවිය නම් වූ වස්සානයේ පළමු දිනයයි. ඇසල පොහොය දින උපසම්පන්න ස්වාමින් වහන්සේලා සීලය පිරිසිදු කරගෙන උපෝසත විනය කර්මය සිදු කරගෙන පසු දින සෙනසුන පිරිසුදු පවිත්‍ර කරගෙන වස් කාලය තුල ගත කරන ප්‍රදේශය සලකනු කිරීම වශයෙන් වෙන්කර සම්මත කරගෙන වස්සානයේ පළමු තුන් මාස වාසය කරමියයි සිතෙන් සිතා හෝ වචනයෙන් කියා වස්වැසීම සිදු කරනු ලැබේ. මෙසේ වස්සානයේ පළමු දින තෙරුවන් වැඳ එක් නමක් නම් තනිව හෝ දෙතුන් නමක් නම් පිරිසක් නම් සෑම දෙනා වහන්සේලා එකතුව. ඉමස්මෙන් විහාරයේ ඉමන් තේ මාසං වස්සං උපේමි. මේ විහාරයේහි මේ තුන් මාසය වස්වසම කියා හෝ ඉද වස්සං උපේමි. මෙහි වස්වසමේ කියා හෝ සමාදන් වීම කරනු ලැබේ. මේ පෙරවස් විසීමයි. ගිලන් බව ආදී යම් හදිසි කටයුත්තක් නිසා එම දිනෙහි වස්වසීමට නොහැකි වූ හොත් මාසයක් ගත වී නිකිනි මාසයේ එළඹෙන පුන් පොහොය දින සිල් පිරිසිදු කරගෙන පසු දින හෙවත් බිනර මාස පෑලවිය දින පසුවස් සමාදන් වීම කරනු ලැබේ. එහෙත් කටිනයක් ලැබිය හැක්කේ පෙරවස් විසූ භික්ෂුවකට පමණයි. පසුවස් විසූ භික්ෂූන්ට කටිනයක් ගත නොහැක. එයට හේතුව නම් ශාසන ව්‍යවහාර වශයෙන් වස්සානයේ අන්තිම මාසය වන ඉල් මාසය සිවුරු ලැබීමට සුදුසු චීවර මාසයයි. කටිනයා පූජා කළ හැක්කේ ඉල් මාසයේ පමණි. ඒ සඳහා මුල් මාස තුන වස්වසා තිබිය යුතුය. පසුවස් වසන භික්ෂූන්ට මාසයක් ගෙවී ඇති බැවින් ඉතිරි තුන් මාසයම වස්වසිය යුතුය. ඒ තුන් මාසයේ වස්වසා අවසන් වන විට චීවර මාසය වන ඉල් මාසයත් අවසන්ව හේමන්තය ආරම්භ වේ. ඒ කාලයේ ශාසනය තුල නොයෙක් අරබුද ඇති කළ භික්ෂූහු වස් සමාදන් වී චාරිකාවේ හැසිරෙති. එම නිසා මිනිසුන්ගේ දොස් කීම මුල් කරගෙන පෙරවස්සෝ පසුවස් නොවසා චාරිකාවෙහි නවඩින ලෙසත් වඩින්නේ නම් වරදක් බවත් තථාගතයන් වහන්සේ විසින් වදාළසේක. සෝතාපන්න ආර්ය ශාවකයෙක් වූද දැහැමි වූ බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම පරිදි වස් වශයෙන්ම කල් දැමීමට වරක් භාග්‍යතුන් වහන්සේ විසින් භික්ෂූන්ට අවසර දෙන ලදී. ධාර්මික රජුන්ගේ ධාර්මික ජනනායකයන්ගේ දැහැමිදයට මිස අදහැම ඉල්ලීම් හෝ අදහැම ක්‍රියාවන් සඳහා අවනත වීමට භාග්‍යතුන් වහන්සේගෙන් කිසිදු අවසරයක් ස්වාමින් වහන්සේලාට ලැබී නැත. රජුන් පිළිබඳව එසේනම් සාමාන්‍ය ගිහි ජනතාවගේ නියෝග පිළිපැදීම භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම සුදුසු නැත. භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිමින් ශාවත්ති නුවරට පැමිණ ජේතවනාරාමේ නැවතුණුසේක. එම වස් කාලයේහි කුසල් දනව්වෙහි උදේනිනම් උපාසක කෙනෙකු විසින් සංඝයා වහන්සේ උදෙසා විහාරස්ථානයක් කරවා මා ස්වාමින් වහන්සේලා දැකීමට දන් දීමටත් ධර්මය ඇසීමටත් කැමැතියි. ඒ සඳහා වඩිනසේක්වායයි ආරාධනා කළේය. පෙරවස්සෝ පසුවස් සමාදන්ව තුන් මාස එක්තැනක නවසා චාරිකාවෙහි නවඩින ලෙස භාග්‍යතුන් වහන්සේ විසින් නියම කර ඇති බැවින් වස් කාලයේ අවසන් වනතුරු ඉවසන්න යයි ස්වාමින් වහන්සේලා පැවසූ පසු එතෙක් ඉවසා සිටීමට නොහැකි වූ උදේනී උපාසකතුමා දොස් කීවේය. එම දෝෂාරෝපණය භාග්‍යතුන් වහන්සේට දැනුම් දුන් පසු එයට අදාළව දහම් කතාවක් වදාරා මහණෙනි භික්ෂු භික්ෂුණී සාමණේර ශ්‍රාමණේරි සික්කමානා උපාසක උපාසිකා යන සද්දනා වෙත ආරාධනාවක් කළ පසු වස් කාලෙහි වැඩි යුතුය ආරාධනා නොමැතිව නොයා යුතුය දින හතක් ඇතුළත වස්විසූ තැනට පැමිණිය යුතුයයි නියම කළසේක මෙතෙන් සිට විස්තර වශයෙන් දේශනා කර ඇති සමාන කරුණු සංග්‍රහ කර කෙටියෙන් දක්වනු ලැබේ. යම් උපාසකයෙක් උපාසිකාවක් භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් සික්කමානාවක් සාමණේර නමක් හෝ සාමණේරින් වහන්සේ නමක් විසෙන් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා හෝ සික්කමානාවන් උදෙසා සාමණේරයන් උදෙසා හෝ එක් සාමණේර නමක් උදෙසා හෝ සාමණේරයන් උදෙසා හෝ ආවාසයක්, ශාලාවක්, පිරිවෙනක්, සක්මන් මළුවක්, සක්මන් ගෙයක්, කුස්සියක්, උණුසුම් වාස්පනාන ගෙයක්, ලිඳක්, ලිං ගෘහයක්, ආරාමයක්, පොකුණක් කරවා පූජා කිරීමක් සඳහා දන් දීමට හෝ ධර්මය ඇසීමට ධර්ම දේශනා කිරීමක් සඳහා ආරාධනා කළොත් දින 7ක් ඇතුළත ආපසු වඩිනා දෙසින් යා යුතුයයි වදාළසේක. එපමණක් නොවේ. උපාසකයෙක් හෝ උපාසිකාවක් විසින් තමාගේ ප්‍රයෝජනය සඳහා ගෙයක්, ශාලාවක්, වෙළඳසලක් ආදී ඉහත දක්වන ලද අලුතෙන් යම් දෙයක් ඉදි කළ විට මංගල ක්‍රියාවක් වශයෙන් තෙරුවන්ගේ පිහිට පටා ස්වාමින් වහන්සේලා වඩමවා දන් දී ධර්ම දේශනා පිරිත් දේශනා කරවා ගැනීමට සංඝයා වහන්සේලා ලවා පරිභෝග කරවා ආශිර්වාද ලබා ගැනීමට හෝ පුතෙකුගේ ආවාහය දුවෙකුගේ විවාහයක් සිදු කරන විට දෙදෙනාට ආශිර්වාද පිණිස දන් දීමට බණ පිළිත් දේශනා කරවාගෙන ආශිර්වාද ලබා ගැනීමට ආරාධනාවක් කළොත් සත් දිනකින් ආපසු වස් කාලය තුල ආපසු පැමිණෙන අදහසෙන් වැඩි යුතු බව දාලසේක. එසේ කළෝ අතීත බුද්ධ ශා วก උපාසක උපාසිකාවෝය. නැකත් සරණ ගියා වූ බටහිර ආකල්ප හිස්මුදුනෙන් පිළිගෙන සිටින වර්තමාන නාමික බෞද්ධයන්ට ආවාහ විවාහවලදී තෙරුවන්ගේ ආශිර්වාදය අවශ්‍ය නොවේ. අද තෙරුවන්ගේ සරණ පිහිට සොයන්නේ මැරෙන්න ලං වෙන විට හෝ මැරුණු පසුවය. තමාගේ ප්‍රයෝජනය සඳහා අලුතෙන් යම් ගෘහයක් වෙන දෙයක් ඉදිකර පරිභෝගජනයට පෙර සිල්වත් භික්ෂුන් වහන්සේලා වඩමවා ආශිර්වාද ලැබීමට ආවාහ විවාහ කටයුත්තකදී නව යුවලට ආශිර්වාදයේ පිණිස සිල්වත් භික්ෂුන් වහන්සේලා වඩමවා දන් දී පිරිත් පණ දේශනා කරවා ගැනීමට නුවණැති අතීත බෞද්ධයන් කර ඇති බව මේ තුලින් පෙනේ. තරුණ යුවලකගේ ආවාහ මංගල නිවසකට බුදුරජාණන් වහන්සේ හා ස්වාමින් වහන්සේලා වඩමවා දන් දුන් අවස්ථාවක වදාළ ධර්මයක් අසා තරුණ යුවල සෝතාපන්න වූ පුවතක් ධම්මපදට්ට කතාවෙහි ඇත. එම ධර්ම අවබෝධයෙන් ඇරඹු එම දෙපළගේ ගෘහ ජීවිතය මරණය දක්වාම වාසනාවන්ත විය. පරගති භාවයෙන් විපරීත වූ ජනතාව එවැනි අවස්ථාවන්හි ස්වාමින් වහන්සේලා අමතක කර සුරා උගුඩුවන්ට සුරාවෙන් හා සත්ත්ව මාංශ වලින් සංග්‍රහ කරමින් බොහෝ පෞරස් කර ගනිති. පාපයේ ප්‍රතිවිපාකය නම් දුක් විපාක ලැබීමයි. එය මෙලොව පරලොව දෙකේදීම සිදුවේ. ඔවුන්ගේ ගෘහ ජීවිතයේ කරදර බාධක කම්කටොළු වලින් යුක්තව මරණය දක්වාම ඒ දුක සැපයක්සේ වර්ධවාගෙන විඳවති. පෙරපින් මදවහොත් ඔවුන්ගේ දුක තවත් වැඩි වේ. එම දුකට පිහිට වීමට ආවාහ විවාහ දිනෙහි සුරාවෙන් සහ රස මස වලින් සංග්‍රහ ලැබුවෝ නොපෙමිණිතී. අනතුරුව දරුවෙකු නොලැබුණොත් භෝගසේ පිහිටපතති. දරුවෙක් ලැබෙන්න ආසන්න වෙන විට මරණය ලංවන විට මැරුණු පසු දුකටපත් වෙන විට බමුණු මතයෙහි බටහිර ආකල්පවල ඒවාට පිළියම් නැති බැවින් ආවාහ විවාහ ආදී කාබේ සතුට වෙන විට අමතක වූ හාමුදුරුවන්ගේ පිහිට සොයතේ අපි කන්න දෙන නිසා අපේ මේ කුලී වැඩ කර දිය යුතුයමයි සිතන මිත්‍යාව නිසා ඒවා නකොලොත් දොස් කීමක් කන්න නොදීමත් උන්වහන්සේලා වෙත යාමත් නවත්වා බොහෝ පව රැස් කර ගනිති මෙවැනි නාමික බෞද්ධයෝ චණ්ඩාල බෞද්ධයන් බව බුදුරජාණන් වහන්සේම පෙන්වා දී ඇත. මෙවැනි අයට කළ යුතු හොඳම දේ වශයෙන් අප දකින්නේ නැවත වතාවක් හෝටලයට හෝ නිවසට සුරා උගුඩුවන් රැස් කර සුරාවෙන් හා රසමස වලින් සංග්‍රහ කර කුසේ ඉන්න දරුවාට ආශිර්වාද කරවා ගැනීම සුදුසු බවයි. පනස පාදා ගැනීම පිණිස මේ කොටස ඇතුළත් කළෙමි. නැවත මාතෘකාවට යමු යමු. එම කාලයේ භික්ෂුන් වහන්සේ නමක් ගිලන්ව ස්වාමින් වහන්සේලා වඩීවා කියා පණිවිඩයක් එවන ලදී. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දන්නෝ පසු භික්ෂු භික්ෂුණී සික්කමානා සාමණේර සාමණේරී යන පැවිදි පස් දෙනා වෙත වස් කාලයේ ආරාධනාවක් නැතත් ගිලන් ආදී යා යුතුයම අවස්ථාවක යාමටත් සත් දිනක් ඇතුළත ආපසු පැමිණිය යුතුයයි වදාළසේක. කල් යන විට පැවිදි කිරීම, උපසම්පදා කිරීම ආදිය සඳහාද සංඝ භේදයට උත්සාහ කරේ යයි දැනගන්න ලැබුණොත් ඒවා සංසිඳ වීම පිණිස ගොස් සත් දිනක් ඇතුළත වස්විසූතන්ට ආයුතුයයි වදාළසේක. නැවත භික්ෂූන්ගේ මව්පිය දෙපළ ගිලන් වූ විටක ආරාධනාවක් නැතත් යාමට සෙසු ඥාතීන් වෙත ආරාධනාවක් කළොත් පමණක් යාමට ආරාධනාවක් නැතුව නොයාමට වදාළසේක. සංඝයාගේ විහාර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් සපයා ගැනීම සඳහා යාම සුදුසුය. සතියෙන් පැමිණිය යුතුය. සත්තාහකරණය. සත්තාහකරණය ඊට වැදගත් දෙයකි. වස් කාලය තුල ඉහත විස්තර කරන ලද නිවැරදි වැදගත් කරුණු සඳහා යන විට වස්වසු විහාර සීමාව ඇතුළතදීම සචේ කෝචි අන්තරායෝ අබවිස්ස සත්තාහබ්බන්තරේ පුනනිවත්තිස්සාමි යයි ඉතින් කිසියම් අනතුරක් නොවී නම් දින සතක් ඇතුළත නැවත එන්නෙමියයි සිතාගෙන යා යුතුය එසේ සිතාගත නොහැකිව වස්විසූතනෙන් පිටතට ගොස් එක් රැයක් ඉක්මම වූවොත් වස්සාන ශික්ෂාපදය කැරේ කටිනය හෝ වස්සාවාසික චීවර ලැබීමේ අයිතිය හිමි වේ වස්වැසූතන අතහැර යාමට කරුණු. කෝසල ජනපදයේහි ආවාසයක වස්වැසූ ස්වාමින් වහන්සේලා පිරිසක් දරුණු වන සතුන්ගෙන් පීඩා විඳි අතර භාග්‍යවතුන් වහන්සේට දැන්නෝ පසු මහණෙනි වන මෘගයන්ගේ සිදුවන පීඩාව අනතුරක්සේ සලකා වස්විසූතන අතහැර යා යුතුයි ඒ වරදක් නොවේ වස්වැසූ තන භික්ෂූන්ට සර්පයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් උවදුරු ඇත්තේ නම් දියෙන් ගින්නෙන් උවදුරු පැමිණේ නම් කුටි විනාශ වූ පසු කරවා දෙන අය නැතිනම් දානීය ලැබෙන ගම ජලයෙන් යටවීම නිසා හෝ සොර සතුරු උවදුරු නිසා හෝ ගම්වැසියන් ගම හැර යාම නිසා දානීය නොලැබේ නම් වස්විසූ තන හැර යාමටත් එම හැර ගිය දායක අය වැඩි පිරිසක් ගිය පැත්තටත් පිරිස අඩු වූ ශ්‍රද්ධාව ඇති පිරිසක් සිටින පෙදෙසකට යාම සුදුසු බව වදාළසේක. තවද යැපෙන පමණට දානය නොලැබේ නම් දානය ලැබුණත් සුදුසු උපස්ථායකයෙක් නොලැබේ නම් දානය හා සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් බෙහෙත් ප්‍රතිකාර නොලැබේ නම් එම වස්විසූතන අතහැර යාමට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට අවසර දී වදාළහ. වස්විසෝ තැනට ස්ත්‍රියක් පැමිණ ඔබ වහන්සේට රත්රන් අමුරන් මුදල් දෙමි. කුඹරක් දෙමි. ඉඩමක් දෙමි. ගවයෙක් හෝ ගවදෙනක් දෙමි. දාසයෙක් හෝ දාසියක් දෙමි. මම ඔබ වහන්සේට බිරිඳ වෙමි. මගේ දුව පාවා දෙමි. වෙනත් බිරිඳක් ලබා දෙමිය මෙසේ කියන්නේ නම් මේ පුතත්ජන සිත නම් චපලය වහා වෙනස් වන සුළුය එබැවින් මෙතන විසීම මාගේ මහානකමට අනතුරක් විය හැකියයි සිතේ නම් මහණෙනි වස්විසූතන අතහැර යා යුතුයි ඒ වරදක් නොවේ මේ අයුරින්ම විවාහ නොවි වැඩි වියටපත් වූ තැනැත්තියා රජවරු හෝ සොරු හෝ ඥාතීහු හෝ වෙනත් යම් කෙනෙක් පැමිණ කියත්නම් මෙතන විසීම මාගේ මහානකමට අනතුරක් විය හැකියයි හැඟේ නම් මහණෙනි වස්විසූතන අතහැර යා යුතුය වරදක් නොවේ. ඇතැම් භික්ෂුන් වහන්සේලාට ගවගාලක ඇති කුටියක රතයක නැවක වස්විසීමට සුදුසුයයි භාගතුන් වහන්සේ විසින් අවසර දී ඇත. ඇතැම් භික්ෂුන් වහන්සේලා ගස්බෙනවල වස්විසූ විට පිසාච පැටවුමෙන් ගස්බෙනවල ලගී යයිද ගස් අතු මත මැසි තනාගෙන වස්විසූ භික්ෂුන් වහන්සේලාට මුවවැද්දන් වැනි යයිද සොහොනේ ඇති කුටියෙහි වස්විසූ කල්හි සොහොන් පල්ලෝ වැනි යයිද තීර්ථකයන් අනුගමනය කරමින් මහසැලි තුල වස්වසූ විට තීර්ථකයන් වගේ යයි මිනිසුන්ගේ කතා හේතුවෙන් එවැනි තැන්වල වස් නැවසිය යුතු බව වදාළසේක. ශාවත්තිනවර වස්වසූ භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලය තුල පැවිදි නොකල යුතුය සම්මතයක් කරන ලදී. විසාකා සිටු දේවියගේ මුණුබුරෙක් එම වස් කාලයේ පැවිදීමට පැමිණියේය. වස් කාලය අවසන් වනතුරු ඉවසන ලෙසත් ඉන්පසු පැවිදි කරන බවත් වස් කාලයෙන් පසු පැවිදි කිරීමට කතා කළ විට මම එදා පැවිදි කලේ නම් සතුටින් ඉන්නෙමි. දැන් නම් පැවිදීමට නොහැකිය යොහු කීවේය. මේ කරුණ මුල් කරගෙන ස්වාමින් වහන්සේලා මෙවැනි සම්මතයක් කරගත්තේ ඇයි? පැවිදි වීමට නසුදුසු කාලයක් ඇද්දැයි විසාකා සිටු දේවියගේ චෝදනාවෙන් පසු එවැනි වූ සම්මත ඇති කර නොගත යුතු බවද යම් භික්ෂුවක් යම් කෙනෙකුගේ වස් ආරාධනාවක් බාරගෙන එහි වස් නවසා වෙනත් තැනක වස් වසන්නේ නම් වරදක් වන බවත් එම වස් විසීම සම්පූර්ණ නොවන බවද වදාළසේක යම් තැනක වස්වසා දින දෙක තුනක් සිට හේතුවක් ඇතුව හෝ නැතුව පිට වී ගොස් සත් දින ඉක්මවා පිටතනක සිටියොත් පෙරවස් විසීම අහෝසි වේ. ඒ හේතුවෙන් කටිනය හෝ වස්සාවාසක චීවර ලැබීමට නොසුදුස්සෙක් වේ. වස් කාලයේ අවසන් වනතුරු වස්සසූතන වාසය කළත් වස්සාන සිකපදයේ කැඩී ඇති නිසා කටිනය ලැබිය නොහැකිය. යම් තැනක වස්වසා දින දෙක තුනක් වාසය කර දින සතක් ඇතුළත එමියයි සිතාගෙන ගොස් දින සත ඉක්මවා පිටත සිටියොත් පෙරවස අවලංගු වී කටිනය ලැබීමේ හේතුව නැති වේ. දින සත ඇතුළත ආපසු පැමිණියොත් පෙරවස අවලංගු නොවේ. කටිනය ලැබිය හැකිය. යම් තැනක වස්වසා පවාරණයේ දිනට දින 7කට අඩු දින ගණනක් ඇති කලෙහි හේතුවක් ඇතිව වස්වසූ තැනින් පිටතට ගොස් ආපසු පැමිණියත් නොපැමිණියත් වස්වසීම අවලංගු නොවේ. කටිනේ ලැබීමට සුදුස්සෙක් වේ. එයට හේතුව වස් සමාදන්ව දින 7ක් ඇතුළත එමේ සිතා හේතුවක් ඇතිව යා යුත්තේ. පවාරණයට දින 7කට අඩු දින ගණනක් ඇති බැවින් පිට වී ගිය පසු වස අවලංගු වීමට නම් දින 7කට වඩා පිටත සිටිය යුතුය. එසේ වීමට ඉදිරියට දින 7ක් නැති බැවින් ආපසු නාවත් වරදක් නොවේ. පසුවස් වැසූ භික්ෂූන්ට පසුවස සම්පූර්ණව වැසුවත් කඨින චීවරය ලබන මාසයත් එම පසුවසටම ඇතුළත් වන බැවින් කඨිනයක් ලැබිය නොහැකිය. භාග්‍යතුන් වහන්සේ ශාවත්තිනවර වාසය කළ එක් කාලයක කෝසල ජනපදයෙහි එක්තරා ආවාසයක වස්වසෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් අපි මේ වස් කාලය තුල කතා නොකරම සමගියෙන් වාසය කරමු යයි සම්මත කරගෙන අවශ්‍ය දෙයට අතින් සංඥා කරමින් අවශ්‍ය දෙය කරගෙන වස්වසා පවාරණය කර භාගතුන් වහන්සේගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් මේවත් තුන් මාස කතා නොකර පහසුවෙන් වාසය කළ මෙයයි ප්‍රකාශ කළෝය. එම අවස්ථාවෙහි මේ හිස් පුරුෂයෝ කතා නොකර තිරිසන් සත්වයන් මෙන් තීර්ථක සමාදානයෙන් යුතුව පහසුවෙන් වාසය කර පහසුවෙන් වාසය කළ මෙයයි කියති. මෙය ශාසනය කෙරෙහි අපහැදුණු අයගේ පැහැදීම පිණිස නොවේ. පැහැදුණු අයගේද අප්‍රසාදයේ පිණිස හේතු වේ යයි වදාරා පවාරණය නියමකට වදාළසේක. පවාරණය පවාරණය යන pāli වචනයෙහි තේරුම් කිහිපයක් ඇත. ප්‍රතික්ෂේප කිරීම, පැවරීම, ඇරයුම් කිරීම වශයෙනි. වස් පවාරණය යනු වස් අවසන් කිරීම නොවේ. පැවරීම, ඇරයුම් කිරීම යන අදහසයි. ඒ සිදු කරන්නේ මෙසේය. පෙරවස්වසෝ භික්ෂුන් වහන්සේලා වස්සානයේ පළමු තුන් මාස වස් සිකපදයේ නොකඩා රැකගෙන වප් මාස පුන් පොහෝ දින සීමාවකට රැස්ව චීවරය එක උරයක් වැසනසේ පුරවාගෙන සංඝයා වහන්සේට වැඳ උක්කුටිව හිඳ සංගම් භන්තේ පවාරේමි දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි යනුවෙන් ස්වාමින් වහන්සේ මා පිළිබඳව දුටු දෙයක් හෝ ඇසූ දෙයක් හෝ සැකකල දෙයක් වූ යම් වරදක් වෙතොත් මට අනුකම්පාවෙන් පෙන්වා දෙන ලෙස පැවරීම කරමි. හෙවත් ඇරයුම් කරමි. පෙන්වා දීමෙන් පසු එම වරද දැක එයට පිළියම් කරන්නෙමි. මෙසේ දෙතුන් නමක් ඉදිරියේ හෝ එක නමක් ඉදිරියේ හෝ කියා පැවරීම කළ යුතුය. මෙසේ පැවරූ පසු තමාගේ වරදක් වෙන ස්වාමින් වහන්සේ නමක් විසින් පෙන්වා දෙන විට එයට විරෝධය නොදක්වා නිහතමානීව පිළිගෙන එයට පිළියම් කළ යුතුය. මෙසේ පවාරණය කිරීම කළ භික්ෂූහුම කටිනය ලැබීමට සුදුස්සෝ වෙති. කටිනයේ ආරම්භය භාග්‍යතුන් වහන්සේ ශාවත්ති නුවර ජේතවනාරාමෙහි වැඩ ඉන්න කාලයේ ආරණ්‍යෙහිම වසන පිණ්ඩපාතයෙන්ම යැපෙන තුන් සිවුරු පමණක් පරිහරණය කරන පාවේය රට වැසි වූ කොසල් රජුගේ සොහොයුරන් වූද 39ක් ස්වාමින් වහන්සේලා සාකේත නුවර වස්වසා පවාරණය කර වැසි වසිද්දීම මඩගොහරු උඩින් තුන් සිවුරම තෙමාගෙන පීඩා විඳින්න ජේතවනාරාමයට වැඩියෝය. පැමිණ සිවුරු මෙලිකා වේලාගෙන විවේකගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කර හිඳගත් පසු තොරතුරු විමසා අනමතග්ග සංයුක්තයේ පාවෙය්‍යක සූත්‍ර දේශනා වදාළසේක. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ඵලයට පත්වී සිටි උන්වහන්සේලා සියලු දෙනාම රහත් බව ලබාගෙන ආපසු වැඩියෝය. මේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට කටිනයක් ගැනීමට අවසර දී තිබුණා නම් එක චීවරයක් තබා සැහැල්ලුවෙන් වඩින්න තිබුණේ. කටිනය සියලුම බුදුරජාණන් වහන්සේලා නියම කළ දෙයක් යයි සිතූ බුදුරජා අපගේ බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ වස්සං උත්තානම් භික්ඛූනම් කටිනං අත්තරිතුං යනුවෙන් මහණෙනි වස්වැස නිම කළා වූ භික්ෂූන් වහන්සේලාට කටිනයක් අතුරන්නට අවසර දෙමි. කටිනය අතුරන ඔබලාට අනාමන්ත චාරෝ, අසමාදාන චාරෝ, ඝන භෝජනං, යාව දත්ත චීවරං, යෝච තත් චීවරුප්පාදෝ යන පස කැපවන්නේය යනුයෙන් වදාළ සේක. මේ පහ පිළිබඳව ඉදිරියේ විස්තර වේ. මහණෙනි මෙසේ කටිනේ ඇතිරිය යුතුය. ධර්ම විනය දැන උගත් නිවැරදි වචන උච්චාරණයට දක්ෂ වූ භික්ෂුවක් විසින් ස්වාමින් වහන්සේ සංගතමේ මා කියන දේ අසාවා සංඝයා වහන්සේලාට කටින වස්ත්‍රයක් ලැබී ඇත. ඉතින් දැන් අවස්ථාව සුදුසු නම් මේ නම ඇති භික්ෂුවට කටිනය ඇතිරීම සඳහා දෙනු ලබන්නේ යයි මුලින්ම දැන්වේ යුතුය. අනතුරුව සංගතමේ මා කියන දේ අසාවා සංඝයා වහන්සේලාට කටින වස්ත්‍රයක් ලැබී ඇත. මේ කටින වස්ත්‍රය ඇතරීම සඳහා මේ නම් ඇති භික්ෂුවට දෙනු ලැබේ. යම් භික්ෂුවක් එයට කැමැති නම් නිහඬ වේවා, අකමැති නම් ඒ බව ප්‍රකාශ කෙරේවා. සංඝයා වහන්සේ විසින් මෙනම් ඇති භික්ෂුවට කටිනේ ඇතරීම සඳහා මේ කටින වස්ත්‍රය දෙන ලදී. සෑම දෙනාම විරෝධය නොපා නිහඬ වීමෙන් මේට කැමැති බව පිළිගනිමි. මේ දක්වන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති සංඝයා වහන්සේලා විසින් කටිනය පැවරීමේ විනය කර්මයේ සිංහල තේරුමයි. කටිනය දිය යුත්තේ කවරෙක්ද? දෙවියෙකුට, මිනිසෙකුට, ස්ත්‍රියකට, භික්ෂුවකට, භික්ෂුණියකට සික මානාවකට සාමණේර නමකට සාමණේරියකට යන ඕනෑම අයෙකුට පූජා කළ හැකියි. කටිනයක් ලැබිය යුත්තේ කවුද? කටිනයක් ලැබීමට පෙරවස් සමාදන්ව සිට පළමු තුන් මාස වස්සාන සිකපදයේ නොකඩා ආරක්ෂා කරගෙන සිට පෙරවස් පවාරණ දිනයෙහි පවාරණයේ විනය කර්ම කළා වූද උපසම්පදාව ඇති භික්ෂුවක් විය යුතුය. තුන් සිවුරු අදිෂ්ඨාන කරගෙන පරිහරණය කරන භික්ෂුවක්ම විය යුතුය. සිවුරක් සඳහා රෙදි කැපීමට, මැසීමට, පඳු පෙවීමට, කප් බිඳු තැබීමට, පරණ තුන් සිවුරු නාමයෙන් කළ අදිෂ්ඨානය අවලංගු කිරීමට හා නැවත කටිනය සඳහා ලැබුණු චීවරය ඒ නාමයෙන් අදිෂ්ඨාන කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුමද කටින බලය අහිමි වෙන කරුණු සහ එහි ආනිසංස දන්නා වූ භික්ෂුවක් විය යුතුය. මේ විනය දේශනාවෙහි ඇති කටිනය ලබන භික්ෂුවට තිබිය යුතු සුදුසුකම් වේ. දායක පිරිස විසින් කටිනය පූජා කළ යුත්තේ සංඝයා වහන්සේ උදෙසාය. සංඝයා වහන්සේලා විසින් ඉහතින් කියන ලද සුදුසුකම් ඇති එක් භික්ෂුවකට එය විනයානුකූලව පවරනු ලැබේ. කටින චීවරයේ සියලුම කටයුතු නිමවා ලැබූ භික්ෂුව කටිනය අතුරා වස්විසූතන තවත් භික්ෂූන් වහන්සේලා වෙතොත් උන්වහන්සේලාට අනුමෝදන් කළ යුතු අතර උන්වහන්සේලාද අනුමෝදන් වීමෙන් පසු එදින පටන් හේමන්තයේ සිව්මස අවසන් වන තුරු කටිනය ලැබූ භික්ෂුවට මෙන්ම අනුමෝදන් වූ සියලුම භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබේ. කටිනය ලැබීමට නොසුදුස්සෝ පසුවස් වැසූ අයද පෙරවස් වසා වස්සාන සිකපදය කැඩෙන අයද පෙරවස් වැසුවත් පෙරවස් පවාරණය නොකළ අයද තුන්සිවුරු අදිෂ්ඨානයෙන් පරිහරණය නොකරන භික්ෂූන්ද කටිනය නොලැබිය යුත්තෝ වන අතර චීවරය කැපීම, මැසීම, පඳු පෙවීම, කබ්බින්දු තැබීම, තුන් සිවුරු අදිෂ්ඨානය අවලංගු කිරීම, තුන් සිවුරු අදිෂ්ඨානය සහ කටිනේ ආනිසංස නොදැනීම, කටින බලය අහෝසි වන කරුණ නොදැනීම යන කරුණුද කටිනයක් ලැබීමට නොසුදුසුකම්ය. හෙවත් කටිනයක් නොලැබී යාමට හේතුය. අඳන සිවුර තනිපට සිවුර දෙපට සිවුර යන තුන් සිවුරු අදිස්ථාන කරගෙන පරිහරණය කරන භික්ෂුව යන යන තැනට තුන් සිවුරම රැගෙන යා යුතුය. පාවෙයක ස්වාමින් වහන්සේලා තුන් සිවුරු දරූ අයයි. කටිනයක් ඇතුරුවා නම් තුන් සිවුරෙන් එකක් තබා ඊතා සැහැල්ලුවෙන් පහසුවෙන් වඩින්න හැකියාව තිබිනා. කටිනය නම් වූ විශේෂිත චීවරයක් බුදුරජාණන් වහන්සේ නියම කොට වදාළේ මේ පරමාර්ථයෙනි. නියම කටිනයක් නොවීමට කරුණු. චීවරයේ දිගඵල ලකුණු කළ පමණින් සේදු පමණින් මැසීමේදී බොරු නූල් දමෝ පමණින් දිකට මැසූ පමණින් කපන කෑලි ගණන නියම කළ පමණින් වස්ත්‍රය කැපූ පමණින් කපන ලද කෑලි එක්කල පමණින් චීවර කොටස් ස්ථිරව මැසූ පමණින් ඇතුල් නොවා පිට නොවා ඇල්ලූ පමණින් වෙනත් රෙදි පොටක් කටින චීවරයට ඇල්ලූ පමණින් කටින චීවරයෙන් කොටසක් වෙනස් සිවුරකට ඇල්ලූ පමණින් යම්තම් පඳුපෙවූ පමණින් මේ රෙද්ද කටිනයට හොඳයයි දැනුම් දී ලැබූ වස්ත්‍රයෙන් කටිනයක් ලබා ගැනීම පිණිස භික්ෂුවක් විසින් කටිනේ ඇති වටිනාකම කියා කටිනයක් ලබා ගැනීම පිණිස වක්‍ර ලෙස කරුණු කියා දී ලබන වස්ත්‍රයෙන් කටින නාමයෙන් දායකාය විසින් පූජා කළ දිනයෙහි නොගෙන පසු දින කටිනේ ඇතිරීමට ගන්නා ලද වස්ත්‍රයෙන් සිවුර මසාගෙන යන විට පසු දින හිරු උදාවට පෙර අවසන් නො වූ චීවරයෙන් අරුණ උදාවට පෙර අවසන් කරගත නොහැකිව අරුණ උදා පසු මසා අවසන් කළ චීවරයෙන් කබ්බින්දු නැතබූ චීවරයෙන් දෙපට සිවුර තනිපට සිවුර අඳන සිවුර යන තුන් සිවුරෙන් තොරව කඩහෙවත් කෑලි පහක් හෝ පහකට වැඩි ප්‍රමාණයකට නොකැපූ වස්ත්‍රයකින් කටිනය අතුරන දිනෙහිම නොකැපූ නොමැසූ සිවුරෙන් දෙතුන් නමක් හෝ සංඝයා විසින් කටිනේ ඇතිරීමේ සහ වස්වසු විහාරස්ථානයෙන් පිටතින් වඩින සාමින් වහන්සේලා කටිනය අනුමෝදන් වීම යන කරුණු 24 අතුරෙන් එක් කරුණකින් යුක්ත වූ හෝ වස්ත්‍රයකින් චීවරයක් කටිනයක් ඇතිරීම කලත් විනයානුකූලව නිවැරදි කටිනයක් නොවේ. නියම කටිනයක් වීමට කරුණු අලුතෙන් ගන්නා ලද වස්ත්‍රයකින් වඩා පරණ නොවූ අලුත් තත්වයෙන් යුතු වස්ත්‍රයකින් පරණ වුවත් නොදිරු කෑලි වස්ත්‍රයන්ගෙන් සොහන් ආදියෙන් ලබා ගන්නා ලද පංසුකූල වස්ත්‍රයෙන් රෙදි විකුණන තැන් වලින් ඉවත දමන ලදුව ගෙනෙන ලද පංසුකූල වස්ත්‍රයෙන් දායකයන්ගේ ආරාධනාවකින් තොරව භික්ෂුවක් විසින් ඉල්ලා නොගත්තා වූ වස්ත්‍රයක් හැර දායක අයගේ ආරාධනාවෙන් පසුව පින්කම් සැලසුම් කර ලැබුණු වස්ත්‍රය කටිනයක් ලබා ගැනීම සඳහා ආනිසංස නොකියාම ලබාගත් වස්ත්‍රය తాවකාලික නො වූ එදාම ලැබී එදාම කපා කඩ පහකට හෝ එයට වැඩි ප්‍රමාණයකට කෑලි වෙන් කර කපා මසන ලද වස්ත්‍ර චීවරයෙන් මසාගෙන යන විට අරුණ උදා පෙර වැඩ අවසන් කළ චීවරයෙන් දෙපට සිවුරෙන් හෝ තනිපට සිවුරෙන් හෝ අඳන සිවුරෙන් හෝ කබ්බින්දු තබන ලද චීවරයෙන් එක් භික්ෂුවක් විසින් ඇතිරීමෙන් වස්වසූ සීමාවෙහි සිටින භික්ෂුන් වහන්සේලාගේ අනුමෝදන් වීමෙන් විනයානුකූලව නිවැරදිව කටින ඇතිරීමට මේ කරුණු 17 හේතු වේ. මෙසේ විනයානුකූලව නිවැරදිව කටින ඇතිරීමෙන්ම ගිහි පැවිදි දෙපිරිසටම කටිනානිසංස ලැබේ. නියම කටිනයක් බවට පත් නොවීමෙන් දායකයට ලැබෙන සංඝසතු චීවර දානයකදී ලැබෙන ආනිසංසයි. එම නිසා ගිහි පැවිදි දෙපිරිසම මනා දැනුමෙන් යුතුව කළ යුතුයම පින්කමකි කටන පින්කම. කටිනය අවලංගු වන ක්‍රම විනයානුකූලව නිවැරදිව ලැබී කටිනේ ඇතිරීම කලක් භික්ෂූන්ට ආනිසංස ලැබෙන්නේ කටිනේ ඇතරු දින පටන් චීවර මාසෙත් හේමන්ත ඍතුවේ මාස 4ක් පමණයි. එයද කටිනය අවලංගු නොවි කටින බලය පවතින තෙක් පමණි. කටිනය ඇතරු භික්ෂුවකට සහ අනුමෝදන් වූ භික්ෂූන්ට පමණි. කටිනය අනුමෝදන් විය හැක්කේද පෙරවස් සමාදන්ව කටින සිකපදයේ රැකගෙන පෙරවස් පවාරණ විනය කර්මය සිදු කරන ලද කටිනය ලැබූ විහාරස්ථානයේ විසු උපසම්පදා භික්ෂූන්ට පමණි. එහෙත් කටිනය සමග ලැබී තමන් ලැබූ චීවර කොටස් රැගෙන හෝ නොගෙන වස් විසූ තැනට නැවත නොයන අදහසින් පිට වී ගියොත් එන අදහස් ඇතිව ගියත් චීවර පිළිබඳව බලාපොරොත්තුව අවසන් වූ විගස එම භික්ෂුවට හෝ භික්ෂූන්ට කටින බලය අවසන් වේ. ආනිසංස නොලැබේ. කටිනය යනු ඊතා බලවත් වූ කුසලයට නමකි. ඒ සඳහා යොදා ගන්නා වූ චීවරයටත් දානයටත් කටින නාමයම භාවිතා කෙරේ. වප්මස පුන් පොහොයට පසු දින පටන් ඉල්මස පුන් පොහොය දින දක්වා වූ දින 29 කටිනයක් පූජා කළ හැකිය. කටින අත්හාර විනය කර්මය කළ හැකි කාලයයි. කටිනස්ස අත්හාර විපත්ති. කටිනය ඇතිරීම කලත් විනයානුකූලව නියම කටිනයක් නොවන. එයට විපත්ති කාරණා 24ක් ඇත. ඒවා සූවිසි විපත්ති නමින් හඳුන්වනු ලැබේ. නියම කටිනයක් නොවීමට කරුණ යන මාතෘකාව යටතෙහි ඇත්තේ ඒවාය. කටිනස්ස අත්තාර සම්පatti අතුරන ලද කටිනය විනයානුකූලව නියම කටිනයක් වීමට හේතු වන කරුණු 17ක් ඇත. ඒවා සතලොස් සම්පatti නම් වේ. නියම කටිනයක් වීමට කරුණු යන මාතෘකාව යටතේ ඇත්තේ ඒවාය. කටින අත්තාරය. චීවර මාසය තුල ගිහි පැවිදි දෙව් මිනිස් කාගෙන් හෝ කටින නාමයෙන් සංඝයා වහන්සේලාට ලැබුණු වස්ත්‍රය එදිනම සංඝයා විසින් කටිනය ලැබුණු ආරාමයේ පෙරවස් වසා වස් කඩා නොගත් පෙරවස් පවාරණය කරන ලද තුන් සිවුරු දරන භික්ෂුන් වහන්සේ නමකට සීමාවක් තුලදී ඤත්ති ဒ ුතියනං වූ කර්ම වාක්‍යයෙන් පැවරූ පසු එම භික්ෂුව විසින් එදිනම කපා මසා පඬුපවා කබ්බින්දු තබා දෙපට සිවුරක් මැසුවේ නම් පරණ දෙපට සිවුර හෙවත් සංඝාටිය ඉමන් සංඝාටින් පච්චුද්දරාමි මේ සංඝාටි නාමය අවලංගු කරමි කියා අලුතින් මැසූ දෙපට සිවුරගෙන ඉමන් සංඝාටින් අදිත්තාමි මෙම චීවරය සංඝාටි නාමයෙන් පරිහරණය කරන පිළිවෙතෙහි පිහිටමි කියා වචනයෙන් කියා ඉමාය සංඝාටියා කටිනං අත්තරාමි මෙම දෙපට සිවුරෙන් කටිනය අතුරමි යනුවෙන් වචනයෙන් කිව යුතුය මේ අයුරෙන්ම තනිපට සිවුරක් මැසුවේ නම් උත්තරා සංඝ නාමයෙන්ද අඳනයක් මැසුවේ නම් අන්තරා වාසක නාමයෙන්ද කටින අත්හාරය කරනු ලැබේ අනතුරු එම විහාරස්ථානයේ පෙරවස් වසා පවාරණය කළ භික්ෂූන් ඇතනම් උන්වහන්සේලා වෙතද එක් නමක් ඇතනම් උන්වහන්සේ වෙත ගොස් සිවුර දෙවර වසාගෙන පොරවා ඉන්නේ නම් එක් උරයක් වැසනසේ පොරවාගෙන උක්කුටිකව හිඳ දෑත් එක් කර වැඳගෙන සංඝයා වහන්සේගේ කටිනේ අතුරන ලදී. එය ධාර්මිකයි. ඔබ වහන්සේ අනුමෝදන් වනසේක්වා යනුවෙන් කටිනේ ඇතුරු භික්ෂුව විසින් අනුමෝදන් කළ පසු අනුමෝදන් වන භික්ෂුවද උක්කුටිව උක්කුටිකව හිඳ දෑත් එක්කර වැඳගෙන සංඝයා වහන්සේගේ කටිනය ධාර්මික ලෙස අතුරන ලද හේයින් ඒ අනුමෝදන් වෙමි යයි අනුමෝදන් වූ පසු කටිනය ඇතුරු භික්ෂුවට මෙන්ම අනුමෝදන් වූ සමදෙනා වහන්සේටම නොවෙනස්ව කටින බලය පිහිටා සමදෙනා වහන්සේලාටම ආනිසංස ලැබේ අනුමෝදං කරන වාක්‍ය අත්තතම් භන්තේ සංගස්ස කටිනං ධම්මිකෝ කටිනත්තාරෝ අනුමෝදත අනුමෝදං වෙන වාක්‍ය අත්තතං ආවසෝ සංගස්ස කටිනං ධම්මිකෝ කටිනත්තාරෝ අනුමෝදාමි මෙහි වැඩිහිටි සාමින් වහන්සේලාට බාල සාමින් වහන්සේලා විසින් භන්තේ කියාද බාල ස්වාමින් වහන්සේලාට වැඩිහිටි ස්වාමින් වහන්සේලා විසින් ආවුසෝ යනුවෙන් අමතනු ලැබේ. මෙසේ කටිනය සම්පූර්ණ වීමට මුල මැද අග කරුණු සම්පූර්ණ විය යුතුය. කටිනයෙහි මුල පුබ්බකරණයයි. මැද කිරියයි. අග හෙවත් අවසාන අත්තාරයයි. පුබ්බකරණ චීවරය මැසීම සඳහා කඩ හෙවත් කෑලි ලකුණු කිරීම කැපීම කැපූ කෑලි එක් කිරීම මැසීම සේදීම පඳු පෙවීම කබ්බින්දු තැබීම යන காரணා හතයි කිරියා පරණ තුන් සිවුරෙන් එකක් පච්චුද්දරණය හෙවත් අවලංගු කිරීම හා අලුත් සිවුරේ නාමයෙන් අදිෂ්ඨාන කිරීම අත්තාරය ඉහතින් පෙන්වා ඇති පරිදි pāli භාෂාවෙන්ම ඇතිරීමේ වාක්‍ය කීම. මූල කටිනය සඳහා සංගයාම මුල් වේ. සංගයා නැතිව කටිනයක් සිදු නොවේ. වත්තු වස්තුනම් තනිපට දෙපට අඳන යන තුන් සිවුරුයි. මේ තුන් සිවුරෙන් එකක් හැර කටිනයක් ඇතිරීමට වෙනත් වස්ත්‍රයකින් කළ නොහැක. භූමි. කොමනම් රෙදි වර්ගය කපුරෙදි, පටරෙදි, කම්බල රෙදි, හන රෙදි මේ වාගේ මිශ්‍ර නූල් වලින් කළ රෙදි යන වර්ග සය භූමි නම් වේ. මාතිකා හෙවත් මාත්‍රුකා පක්ක මනන්තිකා නිට්ටානන්තිකා සම්නිට්ඨානන්තිකා නාසනන්තිකා සවනන්තිකා ආසාවච්ඡේදිකා සේමාතික්කන්තා සහොබ්බාරා පක්ක මනන්තිකා කටින අත්හාරය කළ භික්ෂුව වැඩ අවසන් කළ එම චීවරයගෙන වස්විසූ තැනට නැවත නොයෙන්නෙමියයි සිතා පිට වී ගියහොත් ඒ යාමෙන්ම ඒ භික්ෂුන් වහන්සේට කටින බලය හෝසි වේ. සම්නිට්ඨානන්තිකා කටිනය ලැබූ භික්ෂුන් වහන්සේ හැර වෙනත් අනුමෝදන් වූ භික්ෂුන් වහන්සේ නමක්. කටිනය ඇතුළු පසු අනුමෝදන් වූ භික්ෂුවක් වස්ත්‍රය රැගෙන තමාට ලැබුණු වස්ත්‍රය රැගෙන වෙනත් තැනකට ගොස් මම මේ සිවුර නොමසමි. වස්සසූ තැනට ආපසු නොයමි යයි තීරණය කළ විටම උන්වහන්සේට ලැබී තිබුණු කටින බලය අහෝසි වේ. නිට්ටානන්තිකා කටිනය අතුරු පසු අනුමෝදන් වී තමාගේ චීවර කොටස ලැබුණා වූ යම්කිසි භික්ෂුවක් නොමැසූ චීවර වස්ත්‍ර රැගෙන වස්සසූතනෙන් පිටතනකට ගොස් මම මේ සිවුර මෙහෙදීම මසමි ආපසු වස්සසූතනත් නොයමි යයි තීරණය කරගෙන සිවුර මසා අවසන් වූ විටම එම භික්ෂුන් වහන්සේට තිබුණු කටින බලය අහෝසි වේ. නාසනන්තිකා කටිනය ඇතුළු පසු සෙසු වස්ත්‍ර ලැබුවා වූ කටිනේ අනුමෝදන් වූ යම් භික්ෂුන් වහන්සේ නමක් වස්වසූ තැනින් වෙනත් තැනකට ගොස් වස්වසූ තැනට ආපසු නොයමි සිතා සිවුර මසාගෙන යන විට යම් හේතුවකින් එම සිවුර විනාශ වුවහොත් ඒ සමගම උන්වහන්සේට තිබූ කටින බලය හෝසි වේ. සවනන්තිකා යම් භික්ෂුන් වහන්සේ නමක් කටිනේ ඇතුරු පසු වස්වසූතනට නැවත පැමිණෙන අදහසින් වෙනත් තැනකට ගොස් සිටින කල්හි වස්විසූ ස්ථානයේ සින්නා වූ සංඝයා විසින් කටින බලය අවලංගු කරන ලදැයි අසන්න ලැබුණු විගසම උන්වහන්සේගේ කටින බලය අහෝසි වේ. ආසාවච්ඡේදිකා කටිනේ ඇතරීමෙන් පසු වස්විසූ තැනින් වෙනත් තැනකට ගිය භික්ෂුව තමාට අයිති චීවර වස්ත්‍ර කොටස පිළිබඳව ආසාවෙන් සිට එම ආසාව නැති වූ විගසම උන්වහන්සේට ඇති කටිනේ බලය හෝසි වේ සීමාතික්කාන්තිකා කටිනේ ඇතුරු පසු වස්විසූ තැනට නැවත එන අදහසින් පිටව ගිය ස්වාමින් වහන්සේ නමක් කටින බලය අවසන් වන හේමන්තයේ මාස 4ම අවසන් වනතුරු සිටියොත් එම මැදින් මාස පුන් පොහොය දින අවසන් වන විටම කටින බලය අවසන් වේ. සහුභාරා කටිනේ අතුරු පසු වස්ත්‍ර රැගෙන වස්විසූ තැනින් වෙනත් තැනකට වැඩම කළා වූ කටිනේ අනුමෝදන් වුණා වූ යම් ස්වාමින් වහන්සේ නමක් චීවරය මසා ආපසු වෙන අදහසින් සිට වස්විසූ තැනට එන විටම වස්විසූ ස්ථානයෙහි සංගයා සෙන් කටින බලය අහෝසි කිරීමත් පිටට වැඩම කළ භික්ෂූන් වහන්සේ වස්විසූ තැනට පැමිණීම යන කරුණු දෙකම එකවර සිදු වුවහොත් සෑම දෙනා වහන්සේගේම කටින බලය අහෝසි වේ. පලිබෝධ පලිබෝධයක් යනු කුමක්දයි කවුරුත් දන්නා දෙයකි. මෙහි පලිබෝධ යන pāli දේශනා පාඨයෙන් කියවෙන්නේ කටිනය පිළිබඳව වැදගත් කරුණකි. එවැනි පලිබෝධ දෙකක් ඇත. එකක් චීවර පලිබෝධයයි අනෙක ආවාස පලිබෝධයයි. මේ පලිබෝධ දෙක පවතින තුරු කටින බලය අහෝසි නොවි පවතී. පලිබෝධ දෙකම නැති වූ විට භික්ෂුන් වහන්සේට ඇති කටනේ බලයද නැතිවේ. චීවරය පිළිබඳව මසා ගැනීම සහ චීවරය ලැබීමේ ආශාව තිබෙන තුරු එම භික්ෂුවට කටින බලය පවතී. චීවරය මසා නිමවීම හෝ චීවරය ලැබීමේ ආශාව සංසිඳීම කටින බලය නැතිවීම එක් හේතුවකි. මේ චීවර පරිබෝධයයි. වස්විසූතන කටිනය ලැබීමෙන් පසු ඉඳීම හෝ වෙනත් තැනකට වැඩම කළත් නැවත ආපසු ඒ මේ අදහස තිබෙන තුරු කටින බලය පවතී. නැවත එන අදහසින් වස්විසූ තැනින් පිටවීම හෝ නැවත පැමිණෙන අදහසෙන් පිටවගොත් එහි නොයන්නේ මේ යන අදහස ඇති කරගත් විටම ආවාස පලිබෝධයේ සංසිඳේ. මෙම පලිබෝධ දෙකෙන් එකක් හෝ තිබෙනතුරු කටින බලය පවතී. දෙකම නැති වූ විට කටින බලය අහෝසි වේ. ඒ සමගම කටිනයේ බලයෙන් භික්ෂුවට අයත්ව තිබූ ආනිසංස පහම අහිමි වේ. උද්ධාරං කටිනයක් ඇතරු පසු එදින පටන් චීවර මාසයේ ඉතිරි දින ගණනක් හේමන්තයේ මාස 4ක් ඉක්මනතුරු එම විහාරස්ථානයට ලැබෙන සියලුම සංඝසතු චීවර කටිනයේ බලයෙන් කටිනේ ඇතුරු භික්ෂුවට සහ අනුමෝදන් වූ භික්ෂූන්ට පමණක් හිමි වේ. යමෙකුට එම භික්ෂූන්ට පමණක් නොවේ. වෙනත් භික්ෂූන් වහන්සේලාටත් අයිතිවන පරිදි එම විහාරස්ථානය තුල චීවර පූජා කිරීමට අවශ්‍ය නම් කටින බලය අහෝසි කළ යුතුය. ඒ සඳහා සංඝයා විසින් විනය කර්මයකින් කටින බලය අහෝසි කිරීම කටින උද්ධාරයයි. භික්ෂුන් වහන්සේලාට ලැබෙන ආනිසංස 1 අනාමන්ත චාරෝ යම් කරුණක් සඳහා තමා සිටන ආරාමයෙන් පිටතට වඩින භික්ෂුන් වහන්සේලා විසින් එහි සිටින කාට හෝ දන්වාම පිටතට වැඩිය යුතුය. නොදන්වා වැඩියහොත් එය වරදකි. මෙය උපසම්පදා සීලයේ ශික්ෂාපදයකි. කටිනේ අතරෝ දින පටන් හේමන්තයේ මාස 4ම ඉක්මෙනතුරු එසේ නොදන්වා වැඩිය හැකි වීම එක ආනිසංසයකි. දෙක අසමාදාන චාරෝ ආරාමයෙන් පිටට වඩින උපසම්පදා භික්ෂුන් වහන්සේලා තුන් සිවුරෙන් යුතුවම වැඩිය යුතුය. එයද ශික්ෂාපදයකි. කටිනයේ බලයෙන් දෙපට සිවුර හෝ තනිපට සිවුර තබා අඳනේ ඇඳ එක් චීවරයක් පොරවාගෙන වැඩිය හැකි බව දෙවෙනි ආනිසංසයයි. 3. ඝන භෝජනං. ලාභ සත්කාර වලින් පිරිහුණා වූ දේවදත්ත ස්වාමින් වහන්සේ තමාගේ පිරිස සමග ගිහි ගෙවල් වලට ගොස් දාණය ඉල්ලාගෙන වැළඳීම මුල් කරගෙන පනවන ලද ශික්ෂාපදය අනුව තමන්ගේ ඥාති හෝ කැපකරු දායක අයගෙන් හැර අන් ගිහි අයගෙන් දානයේ ඉල්ලුවා වැළඳීම භික්ෂුන් වහන්සේලාට අකපය. අකපයනු නොසුදුසු යන්නය. එසේම දායක අය බත් පිට්ටු මස් මාළු පිටිකෑම යන පස් වර්ගයේ නම් කියා අපේ ගෙදර බත් වළඳන්න පිට්ටු වළඳන්න මස් වළඳන්න මාළු වළඳන්න රොටි ආප්ප අග්ගලා පිට්ටු ආදී නම් කියා වළඳන්න වඩින්න යනුවෙන් යම් දායක කෙනෙක් ආරාධනා කළහොත් එය අකපය. එසේ ලැබූ දෙය වැළඳීම අකපය. එසේ නොකියා දාණයට වඩින්න යයි ආරාධනා කිරීමම නිවැරදිම ක්‍රමයයි. මෙම සෑම දායක කෙනෙක් විසින්ම දැනගත යුතුම වැදගත් දෙයකි. ඝන භෝජනය කියන්නේ මෙවැනි අකප භෝජනයයි. කටින බලය පවතින තුරු මේ අකප භෝජනය භික්ෂුන් වහන්සේලාට කැපවීම තුන්වැනි ආනිසංසයි. මේට අමතරව මේ අකප දාණය වැළඳීමට සුදුසු අවස්ථා සතක් ඇත. ගිලන් අවස්ථාව, සිවුරු පූජා කරන කාලය, සිවුරු මසන කාලය, දුර ගමනක් වඩින කාලය, නැව් නගින කාලය විශාල සංඝ පිරිසක් රැස් වූ අවස්ථාව යම්කිසි පැවිද්දෙක් විසින් දානයක් දෙන අවස්ථාව යන අවස්ථා හතයි. හතර යාවදත්ත චීවරං සහල්ලු පැවැත්මෙන් නිවන් මඟ අනුගමනය කරන ස්වාමින් වහන්සේලාට ගිහි අයට මෙන් බොහෝ සිවුරු පරිහරණය කළ නොහැක. ඉහතින් දක්වා ඇති පරිදි තුන් සිවුර සුදුසු ප්‍රමාණයයි. එම තුන් සිවුරෙන් එකක් පරිභෝගයට නොසුදුසු කල්හි ඉවත් කර අලුත් චීවරයක් ගත හැකිය. එබැවින් වැඩියෙන් ලැබෙන චීවර පොදුවේ සංඝසතු ගබඩාවෙහි තැබීම හෝ වෙනත් ස්වාමින් වහන්සේ නමකට පවරනු ලැබේ. නැතිනම් පිරිකර රෙදි වශයෙන් අදිෂ්ඨාන කර තබනු ලැබේ. එහෙත් බොහෝ සිවුරු පරිහරණය කිරීමට කැමැති භික්ෂුවට කටිනයක් ඇතිරීමෙන් පසු හේමන්ත ඍතුවේ මාස 4 ඉක්මන තුරු අනුන්ට නොදී පිරිකර ලෙස තැම්පත් නොකර පරිහරණය කර හැකි වීම සතරවැනි ආනිසංසයයි. පහ යෝච තත්ත චීවරු පාදෝ වස්වසු ආරාමයට ලැබෙන සියලුම සංගසතු චීවර කටින බලය පවතින තුරු එම කටිනය ඇතුරු භික්ෂූන්ට පමණක් හිමි වේ. එම කාලය තුල යම් ස්වාමින් වහන්සේ නමක් අපවත් වූ පසු උන්වහන්සේගේ සිවුරුද සංගසතු වන නිසා ඒ වාද සංගසතු ආදායමකින් ජීවර ලැබුණොත් ඒ සියල්ල කටින යතුරු භික්ෂූන්ට හිමිවීම පස්වැනි ආනිසංසයයි. එහෙත් කටිනයක් ඇතුරු පමණින් ශික්ෂාකාමී ස්වාමින් වහන්සේලා කටින බලය පාවිච්චි කර සිකපද ඉක්මවා ආනිසංස ලබා ගැනීම නොකරති. කලාතුරකින් එහෙම ඇතම් භික්ෂුන් වහන්සේලා සිදු කරනු ඇත. වෙනදා මෙන්ම ඒවා රකිමින් බොහෝ සෙයින් දායක පිරිස් සතුටු කරමින් ඔවුන්ට අනුග්‍රහය පිණිසම කටින බාර ගනු ලැබේ. එබැවින් කටින පින්කම් කර මහා කුසල් බලාපොරොත්තු වන ගිහි දායක අයද මේ පිළිබඳ නිවැරදි මනා දැනුමක් ඇති කරගත යුතුයමය. මේ කියන ලද పూర్ව කරණ පච්චුද්ධාර අදිත්‍ථාන කටිනත්තාර මාතිකා පලිබෝධ උද්ධාර ආනිසංස යන අට පිළිබඳ දැනුමක් නැති භික්ෂුන් වහන්සේ කටිනේ ලැබීමට සුදුස්සෙක් නොවේ මේ කරුණාවට පිළිබඳව දැනුම ඇති භික්ෂුවම කටිනේ ලැබීමට සුදුසු වන බැවින් සියලුම ස්වාමින් වහන්සේලා මේ පිළිබඳ නිවැරදි වූ මනා දැනුමක් ඇති කරගත යුතුයමය වත්තු විප්පන්න, කාල විප්පන්න, කරණ විප්පන්න යන කරුණු තුනෙන් නිවැරදි වූ විනයානුකූල කටිනයක් නොවේ. මෙම කරුණු අසම්පූර්ණව කරන පින්කම් නමට පමණක් වන අතර කටින බවටපත් නොවේ. වත්තු විප්පන්න කටිනය දෙන අයගේ විමසීමක් නැතිව කටිනය ලබන භික්ෂූන්ගේ නියම කිරීමකින් හෝ ලබා ගන්නා අදහසින් එහි ආනිසංස කියා උනන්දු කරවීමෙන් අකපැලස ලැබූ චීවරයෙන් හෝ තුන් සිවුරෙන් තොර වූ වෙනත් වස්ත්‍රයකින් හෝ ප්‍රමාණවත් නො වූ චීවර වස්ත්‍රයකින් කටිනයක් ඇතුරුවොත් කටිනයක් නොවේ. කාල විප්පන්න දායක පිරිස විසින් පූජා කළ දිනම භික්ෂුවකට නොපවරා පසු දින සංඝයා විසින් භික්ෂුවකට පැවරූ පසු හෝ මසාගෙන යන විට එදිනම වැඩ ඉවර කරගත නොහැකිව පසු දින කටිනය ඇතුරුවත් එය කටිනයක් නොවේ. කරන විප්පන්න එදිනම නොකපා නොමසන ලද පෙර දින මසන ලද චීවරයකින් කටිනය ඇතුරුවත් එය කටිනයක් නොවේ. දායකයට ලැබෙන ආනිසංස ලෞකික කාමාවචර කුසල් අතර උසස්ම කුසලයකි. ආනන්තරීය කර්මයක් හැර වෙනත් කිසිම අකුසල කර්මයකින් යටපත් නොකල හැකි කුසලයකි. දෙව්ලොව දිව්‍ය රාජ සම්පත්, මිනිස්සරව චක්‍රවර්ති රාජ සම්පත්, ප්‍රදේශ රාජ සම්පත්, උසස් කුල සම්පත්, භවභෝග සම්පත්, පරිවාර සම්පත්, ශරීර වර්ණ සම්පත්, කාය බල සම්පත්, දෝවිලි නොතවරන් සිවුම් සිවිය සහිත සමපිහිටීම උපනුපන් තැන්වල හිඟයක් නැතුව වටිනා උසස් වස්ත්‍ර පරිභෝග කිරීමට වාසනාව ලැබේ. පටවීරිවන ජාතු කම්පතේ න චලති මේරු රිවාති වාරිනා වජිරමිවන බින්දතේ ගණං තමිද මතෝ කටිනන්ති උච්චති මහ පොළොවෙන් සැලවිය නොහැකි වූද සුළඟින් නොසැලෙන මහා මේරු පර්වතයේ මෙන්ද කඩා බිඳ දැමීමට අපහසු දියමන්ති පර්වතයක් මෙන් ඊතා බල සම්පන්න බැවින් කටිනයයි කියනු ලැබේ. ගිරිරාජ සමංකත්වා සංඝේ තිති චීවරං ඒකස්ස කටින දානස්ස කලං නාග්ගති සෝලසින් මහා මේරු පර්වතය තරම් උසට සංඝයා වහන්සේ උදෙසා තුන් සිවුරු ගොඩගසා පූජා කිරීමෙන් ලබන කුසලය එකම කටින දානමය කුසලයේ දහසයෙන් කොටසක් තරම්වත් නොවටි. පඨවි සාගරෝ මේරු විනස්සන්ති යොගක්ඛයේ කප්පානි සත සහස්සානි සංඝේ දින්නම් නනස්සති පෘථුවිය, මහා සාගරය, මහා මේරු පර්වතය යුගාවසානයේ හෙවත් කල්ප විනාශයේහි විනාශ වී යයි. එහෙත් කල්ප ලක්ෂයක් ගත වුවත් සංඝයා උදෙසා පූජා කළ දේ විපාක විනාශ නොවේ. යමෙක් සද්ධාව, ප්‍රඥාව, පෙරදරිව සීලයක පිහිටා සිල්වත්ව සියලු කටයුතු කරමින් නිර්ලෝභීව ත්‍යාගශීලීව දහම් දැනුමෙන් යුතුව නිවන් පතා කටින දානයක් දෙන්නේ නම් පතන්නා වූ සියලුම ලෞකික සැපත ලැබී ධාන මාර්ග ඵල ඥාන ගුණ බල ලබා අමා මහ නිවන අවබෝධ කර සියලුම සංසාර දුක් වලින් මිදෙන්නේය. පැතුවත් නොපැතුවත් හේතුඵල ධමයට අනුව විශේෂ ආනිසංස පහක් ලැබේ. කටිනයක් ඇතිරීම නිසා භික්ෂුන් වහන්සේලාට කාටවත්ම නොකියා ගමන් යාමට බලය ලැබෙන නිසා කටිනය පූජා කළ අයට සසර ගමනේදී කිසිදු බාධාවකින් තොරව කැමැති පරිද්දෙන් තම තමාට කැමැති කැමැති තැන්වලට යාමේ වාසනාව ලැබේ. එසේ යන විට තමාගේ දේවල් ඔසවාගෙන යාමෙන් පීඩා නොවිඳ සේවකාදී අන්‍යයන් විසින් ගෙන යමින් තමාට ඉතා සැහැල්ලුවෙන් සුවසේ යාමට ලැබේ. කනබන කිසිම දෙයක් අපත්‍ය නොවි. අන්‍යයන්ට අපත්‍ය වන, අගුණ වන, අහිතකර දේ තමාට හිතකර දේවල් බවට පත්වෙමින් අහසේ මොහොතේ කාන්තාරයක වනමැද කොතනකදීවත් ආහාර පාන වලින් හිඟයක් නැතුව තමාගේ සියලු කටයුතු අන්‍යයන් විසින් කර දෙන අතර දුක් විඳ විඳ සියතින් වැඩ කරන්නෙකු නොවි ලාභ සත්කාර ලබන්නෙකු වේ. දියගොඩ ඇත්තා වූ නිදාන ලැබීමද වෙනත් අයට නොලැබෙන සම්පත් ලැබීමද පොදු වස්තු දේපල සම්පත් වලට ඉසුරුමත්ව කිසිවකින් අඩුවක් නැතිව කැමැති පරිදි කාම භව සම්පත් ලැබීමටද කැමැති පරිදි කැමැති වේලාවට ධානා සමාපatti ලාභියෙක් වීමටද කටින පිංකම උපනිශ්‍රේ වේ. තමාට ලැබෙන සියලු සම්පත් බාධාවකින් තොරව භුක්ති විඳීමේ වාග්ය දුදා වේ. එහෙත් මේ සියල්ල අස්තිරය, අනිත්‍ය, తాවකාලිකය, සාරවත් වූ උතුම් වූ අස්තිර අනිත්‍ය ආදී ස්වභාවයන්ගෙන් තොර වූ උත්තරීතර ස්වභාවය නම් අමා මහ නිවනය. කටින පින්කම් කර ඒ නිවනම ප්‍රාර්ථනා කිරීම සුදුසුය. පෙර පින් කළ නුවණැත්තෝ අතීතයේ කර්මාන රූපව දාස දාසියන් උපද සිටි පිරිසක් වස් කාලයක පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් දැක පැහැදී කුටිසෙනසුන් සාදාදී වස්සාර මාසයේම දන් දී වස් අවසානයේ තුන් සිවුරු පූජා කළෝය මරණයෙන් පසු සියල්ලෝම තවතිසා දෙවලව ඉපදී වසර කෝටි ගණන් දෙව්සැප ලැබුවෝය අපේ බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර දඹදිව රජ කුලයේ ඉපිද බොහෝ සැප විඳ ප්‍රධාන තනත්ය සුද්ධෝදන රජතුමාට අගමෙහිසිය විය. සෙසු පිරිසද රජපෞල් වල ඉපදී පළමුව පිරිමි පිරිස පැවිදි වී කපිලවස්තු සමීපයේ මහා වනයේදී ධර්මයාසා අරිහත්වයට පත් වූහ. කාන්තා පිරිස පසුව පැවිදිව භික්ෂුණී ශාසනය ආරම්භක මුල් පිරිස වී උතුම් අරිහත්වයට පත්වී සසර ගමන නිමා කර අමා මහ නිවනෙන් සැනසුනෝය මේ පිරිස එකට පිංකලෝය එකටම සසරෙහි සැප වින්දෝය එකටම පැවිදි වූහ එකටම නිවන් දුටහ එකටම පාතිහාරය දක්වා එකටම පිරිනුවම් පෑවෝය ඒ බුදුරජාණන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපති තෙරණින් වහන්සේ ඇතුළු පිරිසයි. නලකාර පියපුතු දෙදෙනා. අතීතයේ පියපුතු දෙදෙනෙක් බටදඬු වලින් හා උදුම්බර ලෑලි වලින් කුටියක් සාදා සක්මන් මළුවක් සකස් කරදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් වස්වසවාගෙන උපස්ථාන කර වස් අවසානයේ තුන් සිවුරු පිදුවෝය මේ අයුරින් පසේ බුදුරජාණන් වහන්සේලා සත් නමක්ම වරින් වර වස්වසවා බොහෝ කුසල් කළෝය. මරණින් පසු දෙදෙනාම දෙව්ලොව ඉපදී කාමාවචර දිව්‍ය ලෝක සයහිම වසර කෝටි ගණන් උපදිමින් මැරෙමින් අප්‍රමාණ දෙව් සැප විඳ අතර පුතා දිව්‍ය ලෝකයෙන් චුතව මහා පනාද නමින් ඉපිද කුටිසාදා පූජා කළ පිනෙහි විපාක අනුව ශක්‍ර දෙවියන්ගේ අනින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් සත් රුවන්මය මාලිගාවක් සාදා දුන් අතර එහි වසමින් රජ සම්පත් විඳ මරණින් පසු මාලිගාව ගංගා නම් ගඟට වැටි අතුරුදහන් විය. මහා පනාත රජු දෙව්ලොව ඉපිද කලක් දෙව් සැප විඳ නැවත මිනිස් ලොව බද්දිය නුවර කෝටිපති සිටු පවුලක ඉපදී බොහෝ ගිහි කාම සම්පත් විඳ පසුව ධර්මය ආසා පැවිදි විය. ඒ බද්දජී මහරහතන් වහන්සේය. ගංගාවට කඩා වැටි අතුරුදහන් වූ පසු මාලිගාවේ තරප්පුවේ මුල පිහිටි තන පයාග ප්‍රතිත්ථාන නමින්ද මුදුන් කෙළවර පිහිටි ප්‍රදේශය කෝටි ග්‍රාමය නමින් ප්‍රකට විය. දිනක් එම ප්‍රදේශයෙන් නැවකින් වඩින විට බුදුරජාණන් වහන්සේගේ අවසරය පරිදි බද්දජී මහරහතන් වහන්සේ ඉද්දි බලයෙන් එම මාලිගය උඩටගෙන පෙන්වූසේක. එම අවස්ථාවෙහි ඒ තුල සිටියා වූ මාළුවන් මැඩියන් පෙරලි පෙරලි වැටෙන දුක බුදුරජාණන් වහන්සේ විසින් බද්දජී ඔබගේ නෑයන් පීඩාවට පත්වෙන බව වදාළ පසු එම මාලිගාව අතහරින ලදී. පින්කල මහා පනාද රජු පින්පලෙන් ලැබුණු තම මාලිගය සිතෙන් අතහැර එයට නොබැදී දෙව්ලොව උපන් අතර එයට ලෝභ කළා වූ එතුමාගේ ඥාතිහු මෙරි කයින් වෙන්වත් සිතින් මාලිගාවට බැඳී පැවති බැවින් ලෝභ මූලික අකුසල් සිතින් තිරිසං අපායේ එම මාලිගෙහිම උපන්නෝය එය ජලෙහි වූ බැවින් මැඩියන් මත්ස්‍යම් බවට පත් වූහ මේ දෙදෙනාගෙන් පියතුමා අනාගතයේ ශංක නමෙන් චක්‍රවර්ති රජව මේ මාලිගාව මතු කරගෙන කාලයක් එහි වාසය කර එම මාලිගාවද පරිත්‍යාග කර මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ළඟ පැවිදිව රහත් බව ලබා අමා මහ නිවනින් සැනසෙන්නේය. මෙලෙසින් වස්පින්කම් කළ පියතු දෙපළ දෙව් මිනිස්සු ලෞකික සැපත් විඳ ලෝකෝත්තර නිවන් සැපත් ලබා කෙනෙක් සසර දුකින්ද මිදුණු අතර අනෙක් කෙනා අනාගතයෙහි නොවැරදීම දුක් කෙලවර කරන්නේය. මේ බුද්ධ ශාසනයේ ඇති අති විශිෂ්ට වූ වටිනා උසස්ම ලෙස සලකන බැවින් සියලුම බෞද්ධයෝ මේ කටිනය කෙරෙහි විශේෂත්වයක් දක්වති. සංසාර විමුක්තියට වඩා ලෞකික වූ తాවකාලික සැපයට ගිජ වූ බොහෝ දෙනා මම කොහොම හරි කටනයක් පූජා කරගන්න ඕනෑ යන හැඟීමක් බොහෝ දෙනාට ඇතත් මේ පිළිබඳ නිවැරදි දැනීමක් නැති බැවින්ද වැරදි මත දරනු ලැබේ මේ ගැන ස්වාමින් වහන්සේලාගෙන් අහන්න හොඳ නැත යන වැරදි මතයක්ද ඇත නොදන්නා දේ අසා දැනගත යුතුයමය එය නිවැරදි දෙයක් මෙන්ම Tamanගේ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටද හේතු වේ එබැවින් කටිනය පිළිබඳව හරි දැනුමක් නැතිනම් ධර්ම විනය උගත් ස්වාමින් වහන්සේලාගෙන් විමසිය යුතුය. ඒ බව විනය අට කතාවෙහි පෙන්වා දී ඇති පරිදි යමෙක් විමසූ විට උදේ පාන්දර දෙපට හෝ තනිපට හෝ අඳන සිවුරක් සඳහා සුදුසු රෙදි සහ ඉදිකටු නූල් පඬු ආදිය කටින නාමයෙන් හිරු උදාවන වෙලාවේ මේ කටින චීවරය සංඝයා වහන්සේට දෙමියයි කියා පූජා කළ යුතුයයි කිය යුතුය. එසේ ලැබුණ කටින වස්ත්‍රය සංඝයා වහන්සේ විසින් පරණ වේ දි รา පත් වූ සිවුරු ඇති එක් භික්ෂුන් වහන්සේ නමකට දෙනු ලැබේ. ඉන්පසු සියලු දෙනා වහන්සේලාම එකතුව කැපීම, මැසීම, සේදීම, පඳු පෙවීම ආදී කටයුතු කළ යුතු බවත් මම මහතෙරුන් වහන්සේ කියා ඉවත් වී සිටීමට නොහැකි බවත් යම්කිසි භික්ෂුවක් හේතුවක් නැතිව එයට සහභාගී නොවේ මගහරිනම් එය වරදක් බවත් අතීතයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අග්‍ර ශාවකයන් වහන්සේ සමග එකතුව කටින චේවරයක් මැසූ බව විනයාට්ට කතාවෙහි පෙන්වා ඇත. එහෙත් මේ කටිනයත් අනිත් සෑම දෙයක් මෙන්ම මේ කටිනයත් බොහෝ සෙයින්ම වෙනස් වී ඇත. විශේෂයෙන්ම මෙම කටින පින්කමට සංඝ පිරිස එකතු විය යුත්තේ විනය කර්මයක් දවන බැවින් හා ඒ දවස ඇතුළත කපා මසා පඬුපුවා චීවරයෙහි වැඩ අවසන් කිරීම සඳහාය මෙවැනි උතුම් පින්කමද අද උත්සවයක් බවට පත්වී ඇත වෙනත් සංඝසතු දානයක තත්වයෙන් සිදු කරනු ලැබේ බොහෝ ස්වාමින් වහන්සේලාද මෙහි යථාර්ථය පසක දමා පින්කම් චාරිකාවක් බවට පත් කරගෙන ඇති බැවින් චීවරයේ කටයුතු වලින් ඉවත්ව සිටනු පෙනේ. මෙය බලවත් වරදකි. ඒ වෙනුවෙන් ගිහි පිරිස් චීවරය මැසීමට පුරකන්නේ ඉදිකටු පාරක් ගසා සක්විති රජසැප ලබන ලාමක ආශාවෙන්ය. එයින් සිදුවන්නේ කලට වේලාවට චීවරය මසා ගැනීමට බාධා පැමිණීම සහ ස්වාමින් වහන්සේලා අපහසුතාවයට පත්වීමයි. එබැවින් කටිනානසංශ කැමැතිවන දායක පිරිස කළ යුත්තේ එම කටින චීවරය සඳහා වස්ත්‍ර ගැනීමට සෑම දිනාම සහභාගී වීම සහ පඬු සකස් කර දීම ස්වාමින් වහන්සේලාට උපස්ථාන කිරීම එම කටින පින්කම වීරෙන් කළ යුතු මූලික වූ සියලු කටයුතු කිරීමය මේ කටිනේ විශේෂත්වයක් ඇත කටිනයක් ලැබිය හැක්කේ භික්ෂුවට පමණයි එහෙත් කටිනය අනුමෝදන් වන සියලුම භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබේ. එහා සමානවම එක් අය කටිනය පූජා කළොත් දානය වෙනත් චීවර පිරිකර ආදී යම් දෙයක් එදින පූජා කරේ නම් ශ්‍රමයෙන් උපස්ථාන කිරීම ආදී කරත් නම් ඒ සෑම දිනාටම වෙනසක් නැතිව කටිනානි සංස ලැබේ. එබැවින් දායක පිරිස කළ යුත්තේ කලපව් යට කරගන්න හෝ ශක්විති රජසපට ලෝභීව පිනටත් මසුරුව තනි තනියෙන් කටන පූජා කිරීමට දැඟලීම හෝ මහන්නවත් නොදැන සිවුරු මහන ස්වාමින් වහන්සේලාට කරදර බාධා කරමින් සිවුර මැසීමට බැඟලීම නොවේ. පින්කම දිනට පෙර සිට කළ යුතු දේ වේනම් ඒවා සිදු කිරීමත්. පින්කම අවසානය දක්වා කළ යුතු කටයුතු කිරීමත්. පින්කම අවසන් වූ පසු විහාරස්ථානය සුද්ධ පවිත්‍ර කිරීම ආදී සියලුම කටයුතු වලට සහභාගී වීම සහ පොදුවේ කටිනය පූජා කිරීමයි. කටිනය පිළිබඳව పూర్ව කරන කිරියා කටිනත්තාර කියා මුල මැද අග කරුණු සම්පූර්ණ වීමෙන්ම නියම කටිනය වන්නාක් මෙන් දායක පිරිසත් මුලපටන් අග දක්වා සියලුම කටයුතු වලට සහභාගී වී පින්කම කළොත් අඩුවක් නැතිව කටිනානිසංස ලැබෙන නිසා සිවුර මැසීමට ගොස් වැඩේ අවුල් කරනවාට වඩා උසස්ම නොනැති ක්‍රියාව යෙවේ. පින්කම අවසාන මොහොතට පැමිණ පෙනී සිටින අයට නම් වෙන්නේ ශක්විත රජ සැප ලැබීම වෙනුවට මුල සිට අවසානය දක්වා මුල මැද අග සම්පූර්ණව පින්කම කරගත් අය විපාක වශයෙන් මහා සම්පත් විඳවනවා දැක දැක හෝල හෝලා ඊර්ෂ්‍යාවෙන් දැවි දැවි සිටීමයි මුල සිට අග දක්වා කටයුතු කරන අයට අප්‍රමාණ කුසල චේතනා කුසල සිත් පහළ වෙන විට අවසන් මොහොතට පැමිණ දෑත් බැඳගෙන පසෙකට වී බලා සිටන අයට එපමණ කුසල චේතනා හෝ කුසල් සිත් ඇති නොවේ මේ තේරුම් ගත හැක්කේ නුවණ ඇති අයට පමණයි නිගමනය එසේනම් මේ උතුම් පින්කම නිවැරදිව කරන්නේ කෙසේද? අසල පොහොය දින හෝ ඊට පෙර සෑම දිනම සාමූහිකව එකතුව ස්වාමින් වහන්සේලා වෙත පැමිණ පිටිය හැකි යම් දෙයක් වෙතොත් පූජා කර. নমස්කාර කර ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් මේ වස් කාලයේ මෙහිම වාසය කරන සේක්වා යනුවෙන් ආරාධනා කර එතෙන් පටන් දානාදී අවශ්‍ය පහසුකම් සලස්වා විහාරස්ථාන සුද්ධ පවිත්‍ර කිරීම ආදී කල යුතු කටයුතු කරමින් ස්වාමින් වහන්සේලාට අපහසුතාවයක් නැතිව බාධාවකින් තොරව එම වස් කාලයේ සුවසේ ශ්‍රමණ කෘත්‍යයන් සම්පාදනය කර ගැනීමට උදව් වීම වශයෙන් කටයුතු කර වස් තුන් මාස අවසන් වීමට පෙර සෑම දෙනා කතා කරගෙන නැවත ස්වාමින් වහන්සේලා වෙත පැමිණ වැඳ නමස්කාර කර ඔබ වහන්සේලා වස් පවාරණය කළ පසු අපට පින්කමක් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අප විසින් කළ යුත්තේ මොනවාද කියා හෝ අපට එය සඳහා උපදෙස් ලැබේවා ආදී සුදුසු පරිදි ආරාධනා කර ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කර දින නියම කරගෙන විහාරස්ථානයේ ඇති පමණට ස්වාමින් වහන්සේලා නැතිනම් පිටතින් වඩමවා ගන්නා ආකාරය ආදී කරුණු නියම කරගත යුතුය. එපමණක් නොවේ. එම වස් කාලයේ ස්වාමින් වහන්සේලා තමන් වහන්සේලාට අයිති ශ්‍රමණ කෘත්‍ය සම්පාදනය කරගන්න අතර දායක පින්නතුන්ලාද වෙනදාට වඩා විශේෂ සැලකිල්ලකින් පංචශීලය ආරක්ෂා කරමින් පොහොයට උපෝසත සීලය රකිමින් සිල්වතුන් වශයෙන්ම මේ කටයුතු කරන්නේ නම් ඒ පින්කම මහත්ඵල මහානිසංස වේ. මෙසේ නොකර ස්වාමින් වහන්ස වස් පින්කම කවදාදැයි ස්වාමින් වහන්සේලාගෙන් විමසීම නොකළ යුතුය. එය නසුදුසු දෙයකි. විහාරස්ථානයේ බොහෝ ස්වාමින් වහන්සේලා සිටිනම් මෙසේ දින නියම කිරීමක් නොකර සෑම දෙනා එකතුව කටිනය සඳහා අවශ්‍ය දේ සම්පාදනය කරගෙන පැමිණ පූජා කළ හැකිය. එසේ කළ හැකිනම් ඒ ඊටාම් පිරිසිදු වූ සුදුම සුදුසුම කටන පූජාවක් වන්නේය. වර්තමානයේ ස්වාමින් වහන්සේලාගේ අඩුකම නිසා පිටතින් වඩමවා ගැනීමේ කටයුතු පහසු කර ගැනීම සඳහා පවාරණ විනය කර්මය සිදු කරන පොහොයට පෙර මාසයකට හෝ ඊටත් කලින් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට පින්කම පිළිබඳව දැනුම් දී ආරාධනා කර උපදෙස් ලබා ගන්නේ නම් ඊටමත් වැදගත් වේ. ඊළඟට සලකා බැලිය යුත්තේ මේ කටින පින්කම් අතර කටින පින්කම වෙනත් පින්කම් වලට වඩා උසස් වන්නේ ඇයිද කියා. එක් වර්ෂයකට එක් තැනක කළ හැකි එකම පින්කමක් නිසාම නොවේ. ස්වාමින් වහන්සේලා එක්තැනකට වී ධර්මාවබෝධයට කටයුතු කළ යුතු කාලයක වස් කාලය. එය එක් හේතුවකි. ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් එම කාර්ය සිදුවන විට එම කාලය තුල දන් දෙන අයට මහත්ඵල වේ. දායක පිරිසද පංචශීලය රකිමින් වස් කාලය තුල උපෝසත සිල් රකිමින් එම කටයුතු කිරීම නිසා අතිශයින්ම මහත්ඵල වේ. එතුලින් දායක පිරිස කටිනයක් පිදීමට නියම සුදුස්සෝ බවට පත්විති. එමෙන්ම කලින් මසන ලද හෝ වෙළඳ පොලෙන් ගන්නා ලද මැසූ චීවරයක් නම් කටිනය විශේෂ දෙයක් විය නොහැකිය. සූවිසි විපත්ති සතලොස් සම්පatti විමසා බලන විට නියම කටිනයක් වීමට එදිනම කපා මසා පඬුපවා කබ්බින්දු තබා ඇතිරීම කළ යුතුයයි යන කරුණවලින් මනාව පැහැදිලි වේ. එය භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ක්‍රමයයි. චීවරයක් කටිනයක් වන්නේ සංඝයා මුල් වීම නිසායි. වෙළඳ පොළවල සංඝයා නැත. එහෙත් පුදුමය නම් වෙළඳ පොලේ කටින චීවර තිබීමයි. විපත්ති anu කටිනයක් නොවීමට කරුණයි. සෝවිසි විපත්ති අතර න අඤ්ඤත්‍ර පංචකේනවා අතිරේක පංචකේනවා තද හේව සංචින්නේන වා සමණ්ඩලී කතේන අත්තතං හෝති කටිනං යනුවෙන් කඩහෙවත් කෑලි පහකට හෝ පහට වැඩියෙන් එදිනම නොකපා නොමැසූ චීවරය කටිනයක් නොවේ. නියම කටිනයක් වීමට හේතු වන සතලොස් සම්පatti අතර පංචකේනවා අතිරේක පංචකේනවා තද හේව සංචින්නේන සමණ්ඩලී කතේන අත්තතං හෝති කටිනං යනුවෙන් කොටස් පහකට හෝ පහකට වැඩියෙන් එදිනම කපා මසනලද චීවරයම කටිනයක් වේ. මේ වාක්‍ය දෙකේම තදහේව යනුවෙන් සඳහන් වෙන්නේ එදිනම කටින වස්ත්‍රය පූජා කළ දිනම එම වස්ත්‍රය කපා මසා කටිනයක් බවට පත් කළ යුතුය කියන කාරණයයි. සචේතං කටින දුස්සං නිට්ඨිත පරිකම්මමේව හෝති චේතං කුසලං ඉතින් ඒ කටින වස්ත්‍රය මූලික කටයුතු අවසන් කර ඇතනම් හොඳයි. යනුවෙන් සමන්ත පාසාదికා මහා වග්ග අට කතාවෙහි සඳහන්ය. මෙහි දුස්ස නාමයෙන් හඳුන්වන්නේ මසූ චීවරයක් නොවේ වස්ත්‍රයක් පිළිබඳවයි. සචේ කත චීවර මේව හෝති සුන්දරං යනුවෙන් ඉතින් මූලික කටයුතු කරන ලද චීවරයක් ලැබුණොත් හොඳයයි කියා අට්ඨකථාචාරින් වහන්සේලා ලියා ඇත්තේ කල්ැතිව මැසූ චීවරයක් ගැන නම් එය බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූ පෙළ දේශනාවට විරුද්ධය. එපමණක් නොව අටුවාවෙහි දුස්සං කියා ඇති බැවින් එය වස්ත්‍රයක් මෙස සිවුරක් නොවේ. කංකා විතරණයෙහි කත චීවර මේව කරන ලද චීවරය කියා ඇතත් අතීතයේ බොහෝ සෙයින් චීවර නාමය භාවිතා කර ඇත්තේ වස්ත්‍රයක් සඳහා බව පෙළ අටුවාවන්ගෙන් පැහැදිලි වේ. මේ අට කතා පාඨ දෙකෙන්ම කියවෙන්නේ කටිනය පූජා කරන දිනයේම දායකය වන ගිහි හෝ යම් ස්වාමින් වහන්සේ නමක් විසින් කපා මසා ඇතනම් ඒ සඳහාය. එය මෙසේද සිදුවිය හැකිය. කරුණ දන්නා වූ ස්වාමින් වහන්සේ නමක් කටිනයක් දෙන ගිහි අය නැති විටක හෝ ගිහි දායක අය හෝ ඥාතීන් සමග එක්ව පින්කම කරන දිනෙහි චීවරය කපා මසා පඬුපුවා වැඩ අවසන් කර පූජා කිරීම හෝ අලුත් වස්ත්‍රයක් නොවි අලුත් තත්වයෙන් ඇති පරණ වස්ත්‍රයක් හෝ පාංශුකූල වස්ත්‍රයක් හෝ වෙළඳ පොළ ඉදිරියේ දමා තිබී ගන්නා ලද වස්ත්‍රයක් කටිනය සඳහා දෙන්නේ නම් සෝදා පිරිසිදු කර දෙන්නේය. ඒ සඳහා මුලින් සඳහන් කළ පරිදි పూర్ව කරන සිදු කර තිබෙන වස්ත්‍රයක් සුදුසුයි කියා සඳහන් කරන ලද්දේ මෙන්න මෙවැනි කටයුතු සඳහාය. එදා සහ අද අතීතයේ සැදැහැති නොවැනති බෞද්ධයන්ට කටින පිංකම් කරන දිනය මුළු දවසම මංගල දිනයකි. මහත්ගරු සරු ඇතුව අලුයම පිදූ වස්ත්‍රයෙන් එදාම කපා මසා පඳුපවා වේලා කටිනය අතුරා සවස් කාලයේ රාත්‍රියේහි එම කටින චීවරයම පොරවාගෙන ධර්ම දේශනා කරන විට උදේ දහවල් දානයේදී දවස පුරා චීවරය කපන මසන සැටි බලබලා සතුටු වෙමි. එයට උදව් කරමින් ගිලම්පස පූජා කරමින් ස්වාමින් වහන්සේලා සිවුරු මහන බැවින් ගිහි පිරිස් විහාරස්ථානය අමදිමින් සවස බුද්ධ පූජාව සඳහා මල්ලාදිය සකස් කරමින් අප්‍රමාණ කුසල්සිත උපදවමින් තමන් පිදූ චීවරය පුරවාගෙන ධර්ම දේශනා කරන විට ඒ දෙස බල බලා අප්‍රමාණ සතුට ප්‍රමෝදය විඳ විඳ නිදිමතත් නැතිව රාත්‍රී බොහෝ වේලා රැය එළිවෙනතුරු පහන් පුද පුදා මහා කුසල් රැස් කර ගන්නා ලදී. එවැනි අයට චක්‍රවර්ති රජ සම්පත් සිතූ පැතූ දෙව් මිනිස් සම්පත් දුර්ලභ නැත. අහ අමා මහ නිවන අත ළඟය. වර්තමාන කාලයේහි සුළු පිරිසක් අපකප වී වෙහෙසන අතර නිවසේ සිට මුදලක් දීහු දානය ටිකක් සදාගෙන විත් කලබලෙන් ආපසු දුවන සිතින් දඟලමින් පින්කමේ කටයුතු අවසන් නොකර යාමෙන් ඇතිවන කුසල් සිත ප්‍රමාණය ගැන සිතා බලන විට තමන් සිතන පතන සම්පත් ලැබේවිද සසර කෙටි වී නිවනට ළඟා වීමට කොතෙක් දුර යා යුතුදයි නුවණින් සිතා බැලීම වටී කටිනයේ යථාර්ථය යටපත්තු ගිහියට සාංගික දානයකුත් පැවිදියට පින්කම් චාරිකාවක් බවට පත්වීමෙන් සිදු වී ඇති වෙනස කොතෙක්ද පැවිදි වෙන පිරිස අඩු වී කාමයන්ට ගිජුව මාර වසඟයට ජන සමාජයේ අසු වී තිබීම මේට හේතුවයි එක් විහාරස්ථානයක බොහෝ සංඝ පිරිස් සිටින නිසාම පිටින් සාමින් වහන්සේලා වැඩමවීමක් චාරිකා පින්කමක් නැතු එදා කටන පින්කම් කළෝය විශේෂ කාරණයක් කටිනය සඳහා තනිපට දෙපට අඳණය යන තුන් සිවුරෙන් එකක් ගත හැකි බැවින් අඳණය කුඩා නිසා පින කුඩා වී දෙපට තනිපට සිවුරු ලොකු නිසා පින ලොකු වීමක් නොවේ. කටිනය නිසා පින සමාන වේ. එහෙත් පූජා කරන අයගේ චේතනාව අනුව පින්කම සඳහා මුල සිට අග දක්වා කටයුතු කරන අයට වැඩි කුසල් සිත් ප්‍රමාණයක් ඇති වෙමින් පෙනී සිටීමට එන අයට අඩු කුසල් සිත් ප්‍රමාණයක් ඇතිවීම වශයෙන් නම් පින අඩු වැඩි වේ. කටිනය සඳහා මසන්නේ අඳනයක්ද තනිපට සිවුරක්ද දෙපට සිවුරක්ද කියා තීරණය කරන්නේ කටිනය ලැබූ ස්වාමින් වහන්සේලාය. සංඝයා වහන්සේ විසින් භික්ෂුවකට කටිනය පවරනු ලබන්නේ දි รา පත් වුණු සිවුරු ඇතිහා එදිනම සිවුර මසා ගැනීමට හැකියාව ඇති භික්ෂුන් වහන්සේ නමකටය. එබැවින් කටිනය පූජා කරන අය පූජා කළ යුතු මැසිය යුතු සිවුර කුමක්දයි තීරණය නොකර තම තමාගේ හැකියාව සහ කැමැත්ත අනුව කැමැති කෙනෙකුට කැමැති ප්‍රමාණයකින් වස්ත්‍ර පූජා කළ හැකිය. ස්වාමින් වහන්සේලා විසින් මසන ලද චීවරය අනුව සුදුසු වස්ත්‍රය තෝරාගෙන චීවරය මසා කටිනය අතුරනු ඇත. කටිනේ ඇතුරු ස්වාමින් වහන්සේට මෙන්ම අනුමෝදන් වූ සියලු ස්වාමින් වහන්සේලාටම ආනිසංස ලැබෙනවා මෙන් එක් වස්ත්‍රයකින් චීවරයක් මසා කටිනේ ඇතුරු පසු කටිනය සඳහා වස්ත්‍ර පූජා කළ කෙනාට මෙන්ම එම පින්කමට සම්බන්ධ වූ වස්ත්‍ර පූජා කළ සියලු දෙනාටම ආනිසංස ලැබේ. මෙසේ නිවැරදිව කරුණ ආબોධ කරගත් විට තාම කටනයක් පූජා කරගන්න බැරි වුණා යන පසුතැවිල්ල හෝ මං කොහොම හරි කටනයක් පූජා කරගන්න ඕනෑ යන තරඟකාරී දුර්මතයද බැහැරවෙනු ඇත. එපමණක් නොව අපේ පන්සල, අපේ ආරණ්‍ය, අපේ ස්වාමින් වහන්සේලා වශයෙන් බුද්ධ ශාසනයත් විහාරස්ථාන හා භික්ෂුන් වහන්සේලා බෙදාවෙන් කර ගැනීමේ පටු සීමාවෙන් බැහැර වෙලා චීවර මාසය තුල යම් තැනක කටන පින්කමක් කරන බව අහන්න ලැබුණොත් දකින්න ලැබුණොත් Tamanට ආරාධනාවක් ඇතත් නැතත් දානය පළතුරු කැවිලි පිරිකර වස්ත්‍ර ආදී යම් දෙයක් පූජා කරමින් වතාවත්වල යෙදිය හැකිනම් මෙසේ චීවර මාසයේ දින 29ම කටින පින්කම් 29කට සහභාගී විය හැකිනම් ඔබට කටින 29කම ආනිසංස ලබාගත හැකිය. එකම දින කටන පින්කම් දෙක තුනකට සම්බන්ධ වුණොත් ඊටත් වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි වේ. කැඳ දානෙහි ආනිසංස. විසාකාව ලැබූ වරාටෙහි එකක් ජීවිතාන්තය දක්වාම කැඳ පූජා කිරීමට ඉල්ලීමයි. එයට හේතුව ඉමසූ විට අන්දක වින්දයේදී වදාළ ආනිසංස 10 ආසා එම ආනිසංස බලාපොරොත්තුවෙන් කඳ පූජා කිරීමට කැමැති බව ඇය පැවසුවාය. චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා පසුපසින් බොහෝ දෙනා දන් දීම පිණිස බොහෝ උපකරණ රැගෙන ගියෝය. මාස දෙකක් මෙසේ ගියත් එක බ්‍රාහ්මණයෙකුට දාන වාරය ලබා ගැනීමට නොහැකි විය. මේ ගමනෙන් මාගේ බොහෝ කටයුතු අතුපසවනු බැවින් දාණයට අඩුපාඩු යම් දෙයක් වේ නම් එවැනි දෙයක් පූජා කිරීමට ඔහු සිතුවේය. සොයා බලන විට කැඳ සහ හකුර නැති බව දැක ආනන්ද සාමින් වහන්සේට දන්වා බුදුරජාණන් වහන්සේගෙන් විමසා ලැබුණු අවසරයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට කැඳ පූජාවක් කරන ලදී. එහිදී කැඳ වළඳා අවසන් වූ භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණය අනුන් විසින් දුන් දෙයින් යැපෙන සිල්වතුන්ට යමෙක් කැඳ දාණය දේ නම් ඔහු විසින් ආනිසංස 10ක් දෙන්නේය. ආයුෂය, වරණය, සැපය, බලය, නුවණ දෙන අතර කැඳවැළඳීම නිසා කුසගින්න නෙවේ. පිපාසයේ සංසිඳේ. වාතාබාධ වලට සුදුසු දෙයක් වේ. මුත්‍රාසය පිරිසුදු කරයි. නොදිරු ආහාර දිරවයි. මේ සුගතයන් වහන්සේ විසින් වරණා කරන ලද බෙහෙතකි. එම නිසා දෙව් මිනිස් සැප කැමති වෙන කෙනා විසින් නිතර කඳ දාණය කළ යුතුය වදාළසේක. මේම ආනිසංස 10යි. හේතුඵල ධමට අනුව කඳ පූජා කරන අය සසර ගමනේදී ආයු වරණ සැප බල ප්‍රඥා සහිත නිරෝගීමත් ජීවිත ලැබීමට හේතු වේ. සහ ධාර්මිකයෝ පස් දෙනා වස්වැසීම කොටසෙහි ඇති භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී සහ සික්ඛමානා යන පැවිදි කොටස් පහ සහ ධාර්මිකයෝ පස් දෙනාය. භික්ඛු උපතින් වසර 20 පිරුණා වූද ලෝකයේ ඇති සීලයන් අතර උසස්ම සීලයට පැමිණේ පැවිදි පිරිමි පිරිසයි. භික්ෂුණී උපතින් 20 වයස පිරුණු උසස්ම සීලයට පැමිණේ පැවිදි කාන්තා පිරිසයි. සාමණේර උපතින් 20 වසරට නොපැමිණියා වූද 20 වසර ඉක්ම වුවත් උපසම්පදා සීලය නොලැබූ භික්ෂූන්ගේ දරුවන්ගේ තත්වයෙන් ඉන්නා වූ පැවිදි පුරුෂ පක්ෂයයි. සාමණේරි උපතින් 20 වසරට නොපැනී ආවූද 20 වසර ඉක්ම වූවත් උපසම්පදාව නොලැබූ පැවිදි වූ භික්ෂුණීන්ගේ දූවරු තත්වයෙන් ඉන්නා වූ ස්ත්‍රී පක්ෂයයි. සික්කමානා උපසම්පදාව ලැබීම පිණිස සාමණේරින් වහන්සේලා දස සීලයේ මුල් ශික්ෂාපද 6 කඩ නොකර වසර දෙකක් පූර්ණය කළ යුතුය. එසේ පූර්ණය කරන්නා වූ පැවිදි වූ කාන්තා පක්ෂයේ සික්කමානා නමින් හඳුන්වනු ලැබේ. භික්ෂුන් වහන්සේලාගේ උපසම්පදාව භික්ෂු සංඝයා වෙතින්ම ලැබිය යුතු වන අතර භික්ෂූන්ට පැවිදි කළ හැකි වන්නේ පුරුෂයන් පමණි. භික්ෂුණීන්ගේ උපසම්පදාව භික්ෂු භික්ෂුණී යන සංඝ දෙපිරිසෙන්ම ලැබිය යුතු අතර ස්ත්‍රීන් පැවිදි කළ යුත්තේ භික්ෂුණීන් විසිනි. කුඩා දරියක් වත් භික්ෂුන් වහන්සේලාට පැවිදි කිරීම අකපය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් අරිට ඇමතිතුමා ඇතුළු බොහෝ වූ පිරිමයයි පැවිදි කරවා අනුලා දේවිය ඇතුළු කාන්තා පක්ෂය පැවිදි නොකර සංගමිත්තා තෙරණින් වහන්සේ දඹදිවෙන් ලක්දිවට වඩමවන ලද්දේ බැවිනි. ලෝකයෙහි භික්ෂුණී ශාසනය නැති වී බොහෝ කල්ය. නැවත භික්ෂුණී ශාසනයක් පිහිට විය හැක්කේ මෛත්‍රී බුද්ධ ශාසනයේදීය. යම් හේකින් කර්මානුරූපය පිරිසිදු උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේලා පස් නමක් ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රී භවයට පත් වූවොත් පමණක් මේ බුද්ධ ශාසනය තුල නැවත භික්ෂුණී ශාසනය පිහිටුවිය හැකිය. මහායාන බුද්ධාගම කොතෙක් දාර්ශනික වුවත් රහතන් වහන්සේලා විසින් විනය විරෝධීන් ලෙස බැහැර කළ වජ්ජපුත්තක භික්ෂූන් පරපුරයෙන් පැවතෙන බොහෝ බුදුරජාණන් වහන්සේලා ජීවමානව ඇතැයි වැරදි මත අනුගමනය කරමින් රහත් බව ප්‍රතික්ෂේප කරන පිරිසක් බැවින් මහායාන භික්ෂුණීන් නියම පිරිසිදු තේරවාදී උපසම්පදා පිරිසක් ලෙස පිළි නොගන්නා බැවින් භික්ෂුනි සික්කමානා සාමණේරී යන තුන් පිරිසම අද නැත. ඒ වෙනුවට අද ඉන්නේ දසසිල් මාතාවෝය. ගිහිගෙයින් වෙන්ව ඇති බැවින් අනගාരികාවෝය. එබැවින් අනගාരികා දසසිල් මාතාවන් ලෙසින් පිදිය යුත්තෝය. භික්ෂුනි සාමණේරී තත්වයෙන් පිදීම සුදුසු නැත. උපසම්පදා භික්ෂු භික්ෂුණී සීලය සාමණේර සාමණේරීන්ට අයිති නැත. සාමණේර සීලය අනගාരിക උපාසකවරුන්ට අයිති නැතුවා මෙන්ම සාමණේරී සීලය අනගාരികා සිල් මාතාවන්ට අයිති නැත. භික්ෂු සාමණේර අයට අයත් පාත්‍රා සිවුරු ආදී ශ්‍රමණ පරිස්කාර අනගාരിക දසසිල් උපාසකවරුන්ට පරිභෝග කිරීමට නොසුදුසු මෙන් භික්ෂුණී ශාමණේරින්ට අයත් පාත්‍රා සිවුරු ආදී ශ්‍රමණ පරිස්කාර අනගාരിക දසසිල් මාතාවන්ට පරිභෝග කිරීම කෙසේවත් සුදුසු නැත මේ කරුණ සෑම දෙනා විසින්ම විශේෂයෙන් දැනගත යුතුයමය පැවිදි වීම සඳහා හිසකෙස් ඉවත් කර හෝ නොකර ගුරු පැහැය හෝ සුදු පැහැ ඇඳුම් ඇඳගෙන ගිහි දස සීලය සමාදන්ව සේනාසනවල ඉන්නා වූ ගිහි ළමයි හෝ වැඩිහිටියය ඔබ දැක ඇත. රසසිල් මාතාවන්ට ඇත්තේද එම తත්වයමයි. බොහෝ දෙනා වරදවා තේරුම්ගෙන භික්ෂුණීන් ලෙස පිළිගෙන කටයුතු කරන බැවින් නිවැරදි දැනගැනීම සඳහා මේ කරුණ පැහැදිලි කිරීම කරන ලදී. කාමයන්ට වසඟව සිටින සමාජයේ ඒ ලාමක වූ කාමයන්ගෙන් වෙන්ව භ්‍රමචාරීව අනගාരികව ඊතා දුකසේ ගුණදම් පුරන්නා වූ දසසිල් මාතාවන් කාමභෝගී ගිහියන්ගේ පුද සත්කාර ගෞරවයට ලක්විය යුතුයමය. පොහොය දිනට දවසෙන් භාගයක් අටසිල් සමාදන් වන ගිහියයට දන් දෙමින් සැලකිලි පුද සත්කාර කරන බැවින් මුළු ජීවිත කාලයම භ්‍රමචාරීව වසමින් ගිහියයට ධර්මය කියා දෙමින් පින්කම් වල යදවන දසසිල් මාතාවෝ ඒට වඩා දසදහස් ගුණයෙන් පිළිය යුත්තේමය. එබැවින් නියම දහමක් දහම් මඟක් දැනගෙන වටිනා කාලයත් ධනයත් ශ්‍රමයත් කැපකර සිදු කරනු ලබන ශාසනික පින්කම් නිවැරදිව සිදු කර ගැනීමට ශාසන ඉතිහාසයෙන් යම් ප්‍රමාණයක් මෙතුලින් දැනගැනීමට හැකි වෙතයි සිතමි. ඒ සඳහා ඔබට මේ සදහම් ග්‍රන්ථය මහෝපකාරී වේවා මේන් නිසි ප්‍රයෝජන ගැනීම සඳහා ඔබට හොඳ නුවණම පහළ වේවා ධර්මසේන මහතාගේ ලිපිය 2002 11යි 8 වෙනි දින සම්බුදු සරණයි ගරු සාමීන් වහන්ස එවන ලද ලිපිය ලැබුණ බව ඉතා ගෞරවයෙන් දන්නා සිටිමි තිසරණ පත්‍රයට ලියන ලද ලිපි ඉතාමත් හොඳයි මේවා සම්පූර්ණ සැත්ත අද ආරණ්‍යයත් පන්සල් වගේ වෙලා ඇත්ත ඇත්තේ අතලොස්සක් පමණි මේවා ශාසනයේ පිරිහීමට හේතුවක් අපිට මේවා දුටුවාම කනුගාටුවක් ඇති වෙනවා. අපි තන තන මේවා ගැන කතා කරන්නේ නැහැ. අපිටමයි ලැජ්ජාව. නමුත් ස්වාමින් වහන්සේලාට මේවා ගැන කියන්න ලියන්න අයිතියක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ දැන් කටින පින්කම් අවසන් නමුත් අපගේ සමහර බෞද්ධ අය වැරදි ලෙස මේ උතුම් පින්කම කරනවා. මේ ගැන මතු තිසරණ පත්‍රයේ ලිපියක් පළ කර දෙනමින් ඉල්ලා සිටිනවා. බොහෝ තැන්වල කටිනයටද ලබා දෙන්නේ පන්සලෙන්මයි. එය හරිද? තවත් වරදක් කටින පින්කමට කියා මුදල් එකතු කරන අතර වැඩි මුදලකට වෙනත් අයෙකුට මුදලටගෙන ඔහු විසින් මෙය පූජා කරනවා. ධර්මදේශනා කරන විට කියන්නේ හැමතෙම එක සමාන කටින කුසලයේ අත්පත් වෙන බවය. ඉතින් මේ කුසලය ලැබීමට මේක කටිනයක් වෙලාද වෙලා තියනවද කියලා අපට සැකයි. කොයි කොයි හැටියට සිතාගෙන මේවා කරනවද? මේවා බුදු සසුනට හිතකරද කියා බොහෝ දෙනෙකුට නොතේරෙන නිසා දුවන්නන් වාලේ දුවන එකයි පෙනෙන්නේ. මේ වාගෙන් නියම ප්‍රතිඵල ලැබෙයිද කියා සැකයි. ගරු ස්වාමීන් වහන්සේ කටින සමය අවසන් වුණත් මෙම පින්කම වැරදි ලෙස කරන අය මතුවටත් නියම පින්කමක් ලෙස සිදු කර ගැනීමට මඟ පෙන්වා දීම විශාල පිනක් බව මතක් කිරීමෙන් මෙම ලිපිය අවසන් කරමි. ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වරදක් ඇතොත් සමාව අයදිමින් අදට මේ නවතිමි මේ ධර්මසේන ධර්මසේන මහතාගේ ලිපියට පිළිතුරු මෙසේ ශාසන ප්‍රතිපදාව දෙස වීමංසා බුද්ධියෙන් බලන සුළු පිරිසක් හෝ සිටීම ශාසන අභිවෘද්ධියට හේතු වේ. කටිනයට කියා මුදල් එකතු කර එයින්ම කටිනය සඳහා යෙදවීම වඩාම සුදුසුයි. වෙනත් අයෙකුට වැඩි මුදලකට දුන්නත් එම මුදල කටින පින්කම සඳහාම යොදවන්නේ නම් ඒද වරදක් නොවිය හැකිය. දෙන තනත්තා පිරිසුදු චේතනාවෙන් දුන්නොත් ඔහුට එම වේලාවේම කුසල් සුදු වේ හමාරය. කුසලය වෙන්නේ චේතනාවයි. කටිනය පූජා කරන වේලාවේ සිත පහදා ගැනීමෙන් නැවත කුසල්සිත පහළ වේ. කටිනය පමණක් නොවේ ඕනෑම පින්කමකදී අනුන් දෙන මුදලක් ඒ දෙයට නොයොදා අනිසිලස කටයුතු කරේ නම් එය එවැනි අය බොහෝ පෞරස් කර ගනිති. පිරිසිදු සිතින් යමක් පරිත්‍යාග කළ කෙනාට කුසලයක් මිස වෙන හානියක් නැත. එහෙත් එවැනි දෙයක් දැක නොසතුටු සිත් ඇති වුනොත් නම් නැවත කුසල් සිත් ඇති කරගත යුතු තැන අකුසල් සිත් ඉපදී පින්කමේ මහත්ඵල භාවයට හානි වේ. යම් පූජාවක් සංඝසතු කිරීමේදී වාක්‍යයක් යා පූජා කිරීම සම්ප්‍රදායයි. එය සිතනොත් කලේ නම් නැවත අතින් පූජා කිරීම අවශ්‍ය නැත. කටින් කියන්නේ සංඝයා වහන්සේට පූජා කරන බවයි. එය සිතනොත් කලේ නම් නැවත අතින් පූජා කිරීමට ඔහුට අයිතියක් නැත. සිතෙන් සිතා වචනයෙන් කියවා නම් කියා අවසන් වෙන විටම තමාගේ අයිතිය සිටි සංඝරත්නයට හිමි වී අවසానයි. එය නැවත අතින් පිළිගන්වීමේ නම් වරදක් නැත. වෙනත් වස්තුන් සංඝසතු කරන විට හෝ අසුනක තබා පූජා කරන අතර කටිනය පමණක් අතේ තබාගෙන පූජා කරවනු ලැබේ. එසේ කරවන්නේ කුමක් නිසාදයි කියා අපවත් නොදනිමු. මේ කටින pore ඇතිවීමටත් පිරිසක් නොසතුටු වීමටත් හේතුව මෙය විය හැකිය. පොදුවේ කටින වස්ත්‍රය මිලදීගෙන සෙසු චීවරාදී පිරිකර සමග තැම්පත් කර පොදුවේ පූජා කරන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවේ. කටින වස්ත්‍ර පන්සලෙන් මිලදී ගැනීම ධර්ම විනයට නම් එකඟ නැත. කටින ඊතා උත්කෘෂ්ඨ දෙයකි. තම මවගෙන්වත් ඉල්ලා නොගෙන අහසින් වැටුණු දෙයක් ලෙස ලැබෙනවා නම් ඊතා හොඳ බව අර්ථ කතාවෙහි පෙන්වා ඇත. එයින් කියවෙන්නේ කටිනය ලබන ස්වාමින් වහන්සේලාගේ නියම කිරීමකින් තොරව ලැබෙනවා නම් සුදුසු බවය. එහෙත් ස්වාමින් වහන්සේ නමක් විසින් තමන් සතු වස්ත්‍රයක් උන්වහන්සේ විසින් සංඝයා උදෙසා කටිනයක් වශයෙන් පූජා කළ හැකිය. වස්ත්‍රයක් කටනයක් වන්නේ සුදුසු කරුණු යෙදී කටින නාමයෙන් සකසතු කර පූජා කිරීමෙන් පසුවය. මේ පොතෙහි මුලින් විස්තර නොකළ එහෙත් සෑම දෙනාම දැනගත යුතුම කරුණක් විනය අට කතාවෙහි ඇත. කටිනයක් ලැබී මසාගෙන යන විට කටිනය සඳහා වෙනත් අයෙක් බොහෝ වස්ත්‍ර රැගෙන ආවොත් සංඝයාට වැඩි ලාභයක් ලබා දුන් නිසා එම වස්ත්‍ර වලින් එකක්ගෙන කටිනේ අතුරා මුලින් ගෙනා කෙනාට ධර්මානුකූලව කරුණ වටහා දී සතුටු කළ යුතු බවයි කටිනයට එක වස්ත්‍රයක් කියා නියමයක් නැත. කැමැති කෙනෙකුට කැමැති ප්‍රමාණයක් පූජා කළ හැකිය. ඒ වායෙන් සුදුසු වස්ත්‍රයක් තෝරාගෙන කටිනේ ඇතරීම ස්වාමින් වහන්සේලාට අයත් කාර්යයක් වන අතර ඉතිරි ඒවා සංඝයා අතර බෙදා ගැනීම කරගත යුතු බව පෙන්වා ඇත. මේ අටුවා ප්‍රකාශය අනුව ඇතැම් විට සංඝයාට හෝ ආරාමයේ අත්‍යවශ්‍ය දෙයක් සඳහා වැඩි වියදමක් කරන කෙනෙකුට විශේෂයක් කර එවැනි කෙනෙකුට කටිනය බාර දීම කළොත් අනේ අපට කරගන්න බැරි අපේ විහාරස්ථානයේ වැඩ කටයුතු එයා කරලා දුන්නනේ ඒ නිසා එයාට කටිනය බාර දුන්නට වරදක් නැහැ අපට පුළුවන් දේ අපි කරමු. අපිටත් ආනිසංස ලැබෙනවානි කියා අනෙක් අයට සිත සතුටු කරගත හැකි නම් ඒ උතුම් ගතියක් මෙන්ම නුවණැති ක්‍රියාවක් වේ. එසේ සිටීම කුසල් උපදවා ගැනීමක් වේ. එසේ නොමැතිව අපට දෙන්නේ නැහෙනි සල්ලිකාරයන්ටම දෙනවා. ලොකු අයටම හැමදාම දෙනවා. අපි පොඩි අයනේ අපි දුප්පත් අයනේ ආදී වශයෙන් සිටුවොත් කුසල් උපදවා ගත යුතු තැන අකුසල් සිත් උපදවා ගැනීම පහත් ගතියක් මෙන්ම අනුවන ක්‍රියාවකි. නමුත් පුතත්ජන ගතිය නිසා අනේ මටත් කටිනයක් පූජා කරගන්න ඇතනම් හොඳයි කියා පින් කරන වැඩි කෙනෙකුට සිතන බැවින් පොදුවේ සමදෙනාම එකතුව කටින පින්කම් කිරීමට ඉදිරිපත් වන්නේ නම් නිවන් දකින්නතුරු සසර ගමනේදී භවභෝග සම්පත් සමග පරිවාර සම්පත් යන දෙකම ලබාගත හැකිය. මහා ප්‍රජාපති තෙරණිය ඇතුළු පිරිසේ කතාව නැවත සිහිපත් කර ගැනීම මැනවි. නියම කටිනයක් වීමට සහ නොවීමට හේතු වන කරුණු පෙලාටුවා දේශනා අනුව ගලපා පොත ලියා ඇත. එය නිවැරදිව තෝරාගෙන නිවැරදි මඟ අනුගමනය කිරීම පොත කියවන්නාටම බාරය.